සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 93 වෙනි භාවනා වැඩමුළුවේ 4 වෙනි දවසේ ධර්ම දේශනාවලියේ 4 වෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්ම විචය සම්බොජ්ජංගං කෝ ආ우සෝ භික්ඛු ආරබමානෝ පජානාති චිත්තං මේ සුවිමුත්තං තීන මිද්දං මේ සුසමෝහතං උද්දච්ච කුක්කුච්චං මේ සුප්පටි විවිනීතං ආරද්ධං කෝ මේ විරියං අට්ඨිකත්වා මනසිකරෝති නොච දීනත්තං තීති අවසර සංගරත්නෙන් අවසර සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ආදත් මේ ඉස්සරහින් තියාගත්තේ උපවාන සූත්‍රයෙන් උද්ෘතයක් මේ උපවාන සූත්‍රය ත්‍රිපිටකයේ සංයුත නිකායේ මහා වර්ගයේ බොජ්ජංග වර්ගයකට අයිති සූත්‍රයක් මේක විකාශ වෙන්නේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සහ උපවාන ස්වාමීන් වහන්සේ අතර වෙන දෙබසක් සාකච්ඡාවක් ස්වරූපේ. එනිසා මේක ශාස්ත්‍රීය භාෂණයක් නෙවෙයි නැත්නම් සරුවචනාංශකේ භාෂිතයක් සූත්‍රයක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක් මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි මේකේ ප්‍රධාන කර්තෘ. ඒකදී මේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කතා පාබතය නැත්නම් මාත්‍රකාව මතු කරගන්නේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහලා. අවත්‍ය උපවානේනි යම් මහණක් මේ නුවණින් මෙනෙහි කිරීම නැත්නම් යෝන්සු මනස්කාරය පැවැත්වීමෙන් මා විසින් හොඳින් ලස්සනට මේ ආරම්භන ලද බොජ්ජංග ධර්ම මගේ පහසු පීරණයට තියෙන බව Tamanටම වටහා ගන්න පුළුවන්කමක් මේ ශාසනයේ තියෙනවාද කියලා. යෝනිසෝ මනසිකාරයේ තියෙන යෝගාවචරේකට මේ බොජ්ජංග ධර්ම මට්ටමට භාවනා වැඩනකොට Tamanටම වැටහෙන දෙයක්. සාන්දෘෂ්ටිකව Tamanට වැටහෙනවා. ඒව බලව කියලා කාටට පෙන්වන්න පුළුවන් තරම් අද්දුරු ප්‍රත්‍යක්ෂයක් එහෙම නැත්නම් පච්චත්තං වේදිතබ්බ කියන තමා විශ්ීම තමන්ට තේරුම් ගන්න පුළුවන් ගුණයක් එනත අකාලිකවම ප්‍රතිඵල දෙන ගතියක් තමන්ට සපයල සාක්ෂි වෙන්න පුළුවන් දෙයක්ද මේ සාසනයේ මේ ධර්ම කිය. ඒතර උපවාන ස්වාමීන් වහන්සේ ඒකට ආස්තික උත්තරයක් දෙනවා අවසරයි මහා සාරිපුත්තේනි යම් කිසි කෙනෙකුට යෝනිසෝමනසිකාරය තියෙනවා කියන්නේ ලද අවස්ථාව ලද ක්ෂණ සම්පත්තිය යෝනිසමංස්කාරයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් එයාට බොජ්ජංග මට්ටමට යනට අනිවාර්යයෙන්ම තමන් කරගෙන යන වැඩේ ප්‍රතිඵල තාම ලැබෙන්න තියෙන ප්‍රතිඵල පිළිබඳව ප්‍රත්‍යක්ෂයක් පච්චත්ත අවබෝධයක් ලැබෙනවා. මේක තමයි ප්‍රධානම මේ සූත්‍රයේ සඳහන් වෙන දේ. එතකොට ඒ ඒ උපවාහන ස්වාමීන් වහන්සේ කියපු කතාව සාරිපුත්‍ර ස්වාමීන් නොදැන උපවාහන සංස්කෘතිය ඉගෙන ගන්නේ ඉස්ලාම් වතාවට ආපු කතාවක් නෙවෙයි මේක මේ අපි වෙනුවෙන් වාර්තාගත වෙන්න ඕනේ නිසා ඇති වෙච්ච දෙබසක් ඒ නිසා මේ උපවාන ස්වාමීන් වහන්සේ දීපු උත්තරය ආස්තික උත්තරය තවත් දැඩිකරන්න තෙදවත්කරන්න මුදිතාවෙන් ආරෝප මුදිතාවක් ආරෝපණය කරන සඳහන් කරනවා යම් වෙලාවක සති සම්බොජ්ජංගේ අද මේ අපි මේ වැඩමුළුවට ගත්තේ ධම්මවිචේ සම්බොජ්ජංගය ආර්භමානෝ ඒකට පෙළ ගැහෙනකොට ඒකට එලිපත්ත පාගනකොට ඒකට එනකොට යෝගාවචරයා එයාට මේ කියන ලකුණු ටිකෙන් තේරීමක් ඇති වෙනවා වැටහීමක් ඇති වෙනවා ප්‍රත්‍යක්ෂයක් ඇති වෙනවා දිට්ඨ ධම්ම වශයෙන් මොනවද ඒ වැටහෙන ආකාරයේ චිත්තං මේ සුවිමුත්තං මගේ හිතේ මේ වෙනකොට නීවරණ නැහැ මගේ හිත පිරිසිදුයි ඒ කොහොමද දන්නේ මේ ඉතින් ඉස්සෙල්ලා මගේ හිත මේ මේ විදිහට නීවරණ ධර්මයන්ගෙන් කරදර වෙවි තිබුණා. දැනටත් නීවරණයක් නොයනව නෙවෙයි. එයා එනේන නීවරණයට කරන්න ඕන දේ හොඳට තමන්ගේ ඥාණයෙම දාන්න. ඒ වගේම කරලා අද්දුත් ප්‍රත්‍යක්ෂකුත් තියෙනවා. ඒ නිසා මේ නීවරණ පැමිනීම බාධාවක් කරදරයක් විදිහට ගන්න. ඒකෙන් හිත නිදහස්. නීවරණ එන්නේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. එන බව දන්නවා. ඒ දෙයට මේ දේ කරන්න ඕනේ. මීහා කයනකොට මේ පිදීනිය තියෙනවා. මීහා කයනකොට මේ දොළ දෙනවා. ඉතින් ඉවරයි තොවිල ඉවරයි. ඒකනේ තොවිල ලැහැස්ති කරන්නේ. ඒක නිසා යක්කු නොවෙනවනේ කියන එක නෙමෙයි. යක්කු වෙනවා. යකාට දොළ පිදීනිය තියෙනවා. ඒක දුන්නාට පස්සේ තොවිල ඉවරයි. ඒ නිසා මගේ හිත නීවරණයන් පිළිබඳව හිතේ නොමිදිච්ච ගතියක් හිත කරදර ගන්න ගතියක් නෑ මගේ හිත විමුක්තයි. තීන මිද්දන් වේ සුසමූහතං. මේ භාවනා කරනකොට මේ නින්දට වැටෙනවද? හිත ලීන භාවයටපත් වෙනවද? එහෙම නැත්නම් මේ භාවනා කිරීම නිසා නින්දේ අනිත් පැත්ත වෙන ප්‍රබුද්ධ භාවය ඇති වෙනවද කියන එක පිළිබඳව සම්මෝහයක් මගේ හිතේ නෑ දැන්. මේක මේ නින්දට වැටීමක් නෙවෙයි. මෙහෙම තමයි මේ වැඩේ වෙන්නේ. ඒ වෙනුවට ඒකට ධම්මවිචය බොජ්ජංගේ යෙදුනොත් මේක ඇතුළේ විශාල සාසන සම්පත්තියක් තියෙනවා. මේ හිත ලීන භාවයටපත් වෙනවයි කියලා කියන්නේ අර නීවරණ නැති වෙනකොට එන එකක්. ඒක භාවනා නොකරපු එකන නින්ද කියලා හිතන් ඉඳ තියෙනවා. භාවනා කරන එක්කනාගේ කමඨාන් සුද්ධ වෙලා නැත්තම් යෝනිසමස්කාරය ඇවිල්ලා නැත්තම් එයා වුණත් හිතන ඉඳ තියෙනවා මට මේ මොකද වෙන්නේ කියලා. අද අපි දවල් ඒ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලදී දෙතුන් දිනක් වාර්තා කරලා තිබුණා. මෙන්න මෙහෙම නිකන් ලෙසා යමක් වෙනවා, ලූටා යමක් වෙනවා, ලීන භාවයකටපත් වෙනවා. හැබැයි මට නැගිටට පස්සේ තේනවා නිින්ද ගිහිල්ලත් නැහැ කියලා. ආහන්න ඒක පිළිබඳව බොහෝ වාර ගන්න කිරීමකින් Tamanට විශ්වාසයක් පහළ වෙනවා. තීන මිද්දේ කියලා මම මෙතෙක් කියලා හඳුනා හිටපු එක නෙවෙයි මේ වෙලා තියෙන්නේ අර මො හිතේ කෙලස් නැති වෙනකොට ප්‍රතිපදාව ඉස්සරහට යනකොට එක්කෝ හිත නින්දට වටලා පනිනවා එහෙම නැත්නම් සැක කරලා පයින් මම ඊට පස්සේ ඒකට සැක කරන්න දෙන්නෙත් නෑ නින්දක් එන්න දෙන්නෙත් නෑ මම මේක පිළිබඳ හොඳ අවදියකින් හොඳ ධම්මවිචයකින් හොඳ මීමන්සානුවණකින් හොඳ විචාර බුද්ධියකින් මම මේක දිහා බලන්න ඕනේ කියලා මේ වචනේ සාමාන්‍ය විදියට කියනවනම් මේ නිින්දට අවදි වෙන්න ඉගෙන ගන්න. මේ නිින්ද කියන එකට තව නැවත නැවත මුහුණ දීලා අවදි වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට බුදු වෙනවයි කියලා කියනවා. ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ ඕක නිින්දක් නෙවෙයි. කෙලස් නැති ගතියක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරේ ඒකට හිත සැඟවි ගන්නවායි කියන. සැඟවෙන්නේ මොකද? මේ පිරිසිදු තැනක ඉඳලා හිතට හුරු නැහැ. ඉඳලා තියෙන්නේ තනන් තනුරාග්‍ර සංසාරේ කෙලස් එක්ක. ඒ නිසා මේ කෙලස් ටික නැති වුණාට පස්සේ කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ඉන්න බෑ යාට. එයා එක්කෝ අඳුරකට පෙරලිලා යනවා. එහෙම නැත්නම් සීතල තැනකට පෙරලෙනවා. යාට අර වියලි දේ සැප කියලා දුන්නට කූඩල්ලට විල්ලුද සැප නැහැ. කොට්ටේ සැප නැහැ. එතකොට කූඩල්ල පයින් වගේ යනවා. ඉතින් අපි ඒක ඉතී මේ සුවිමුත්ත භාවය උරු නැති නිසා අපි ඒකට নানা ආකාර කරණම් දීලා එක්ක ගැටුමක් කියලා හිතනවා ඒක නැත්තම් නිින්දක් කියලා හිතනවා මේ බොජ්ජංග මට්ටමට යනකොට එයා ඒක විනිවිදලා තියෙන නිසා තීන මිද්දම් මේ සුසමූහත ඒක සමූහතයි ඒක නසලා නිින්ද එනකොට මේ නිින්ද කියලා නෙවෙයි බාර ගන්න මේකට අවදි වීත්තක් කියලා ඒක උද්දච්ච කුක්කුච්චම් මේ සුප්පටි විනීතං හිත අතීතයට යෑම තාම තියෙනවා මෙයාගේ අනාගතයට යෑම තියෙනවා නම් දැනගන්නවා මේ අතීතයට යන්නේ මගේ මනාපෙට නෙවෙයි ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි ඉතින් ඒ නිසා මම මේකට කනගාටු වෙලා වැඩක් නැහැ අතීතයට ගියාට හිත හිත කරදර ගන්නෙ නැහැ කනගාටු වෙන්නේ නැහැ අනාගතයට සැලසුම් හදනවා ප්‍රශ්නයක් නැහැ මොකද මම හිතලා කරුවා නෙවෙයිනේ මගේ හිත තියන්න ඕනේ අනපානේ හෝ සක්මනේ හෝ එදිනදා වැඩවල හෝ ඒක දන්නවා ඒ චේති තනන්තවත් ඉස්සරහට යනවා මම ඒකට උපැන්න සාතික ලියන්න යන්නෙත් නෑ මගේ දරුවෙක් කියලා බාරගන්නෙත් නෑ ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මෙ නෙවෙයි කියලා හොඳටම දන්නවා ඒ නිසා යාට මේ අතීතයේ පශ්චාත්තාප සහ අනාගතයේ කුකුස උද්දච්චය කියලා කියන්නේ හිත ඇවිස්සෙන ගතිය එයා මේ Tamange හිත කරදර පිස්ස ගන්නෑ ඒකෙන් කියන්නේ ආයේ හිත කරදර මේ අතීතයට හිත යන්නේ නැහැ කියලා අනාගතයට යන්නේ නැහැ කියලා දෙකම යනවා. ගියාට එයා දැනගන්නවා මේ මේ මනුස්ස හිතේ හැටි ඕකට පශ්චාත්තාප වුණොත් විතරයි මායාවකින් වැඩ ගන්න. ඒක කෙලේශයක් වෙන්නේ. ඒක සාසරෙන්ට කරදරයක් වෙන්නේ. ඔය හිත කරදර ගන්න නැති වෙන්න අතීතනාගත නැතිනම් ඒ කෙනාට පුබ්බේ නිවාසානුස්සති ඥානයකට ඉඩ දෙන්න වෙන්නේ නැහැ. මුදුවට භාවනා කරපුවාට පුබ්බේ නිවාසානුස්සතිය තියෙනවා. ඉස්සරහට වෙන්න තියෙන දේත් පේනවා. ඉතින් එහෙමනම් මේ ඔක්කොම සුසමූහත වුණොත් එහෙම මේ කිසි ඥානයකට එන්න බෑනේ. එයා දන්නවා මේක කෙලෙස් සහිතව අපේකද්ද නැති එකක්ද. මගේ හිතේ මෙහෙම වැඩ මම දන්නේ නැතුව ගොඩක් සිද්ධ වෙනවා. මට ආණ්ඩුපන්ටු කරන්න බෑ. මගේ පාලනය යටතේ නෑ. නමුත් ඒකෙන් මම හිත කරදර ගන්නෑ. ඒක නිසා යාට අතීත අනාගත දෙකෙන් උප්පට විනීතං ආරද්ධෝචකෝ මේ විරිය මොන තරම් කරදර ආවිලා යෝගාචරකම නැත්නම් මේ භාවනා කරන වෙන පරියංකය සක්මන කරගන්න බැරි වෙන්න බොන්න කරදර ආවත් එයා කවදාකවත් වීර්ය බහා තබන්නේ නැහැ. ඊගාවසරිය ආයසරයක් කොහොම හරි මේ පරියංකයක් කරන වෙලාවේ වණුගගා හරි ගිහලා පරියංකය කරනවා. සක්මන කරන්න වෙලාවදී කීලි කරුවක් කරන හරි සක්මන් කරනවා. ඒක උදාහරණයකට කියන්නේ වඳ බහැපු කේල් කනක් කේල් ගතක් වේවා. එහෙම නැත්නම් සාමාන්‍ය කෙහෙල් ගණන් හරියට පෙත්තට කපලා සිමෙන්ති කොටයක් විතර බර ගලක් තියන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඕකේ අර යටින් ඉන පුංචි ගොබුඩ තල්ලු කරලා තල්ලු කරලා තල්ලු කරලා පැත්තකින් එළියට ඇවිල්ලා අර සිමෙන්ති කොටේ පෙරලනවා. කෙහෙල් ගහ කියලා නිකන් හරින්නේ ගලක් තිබ්බත් ගලේ යහ පැත්තෙන් ගිහිල්ලා මතු කරලා ඇවිල්ලා නැගිටලා ගල පෙරලනවා. කෙහෙල් ගහේ යට ගොබුඩ ඇදෙන එක විනාඩි ගාණෙන් ඇදෙනවා. මුළු රෑ තිස්සේ වැවෙනවා. හෙට උදේ බලනකොට අර ගලට යට ඉන්න බැරි මට්ටමට විසම්බර කරලා ගල පෙරලනවා. ඉතින් කාටද කියන්න පුළුවන් මේ කෙහෙල් ගහකට ගලක් පැත්තකට දාන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් බැලයක් යට කරන්න පොළවේ යටයක්. ඕකේ උඩට එන මේ මොටියා ඕන දෙයක් තිබ්බොත් විදගෙන එනවා. කාටවත් තේරෙන්නේ නැහැ මේ මොටියාගේ එච්චර හයිය ගතියක්. දැකලා තියෙනවද මන් දන්නේ මේ මාන නැත්තම් ඉලුක් කියන මොටියා පෑගුණොත් ගම්බූට්ස් එකක් වුණත් හිර කරගෙන යනවා. ඒක ඒ හැදිලා තියෙන කේතුව උඩට එනකොට හුඹහක් විදගෙන එන්න පුළුවන් මුළු හුඹහම විදගෙන එන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් ඒක දෙන මොකද එයා දිවා රාත්‍රී වැඩ. බාධාව තිබුණට කවදා හරි බීම දාන. ඒ වගේ යෝගාවචරය බොජ්ජංග මට්ටමට එනකොට මේ මගේ අම්මා මැරුණා, මේ මගේ ඔළුවට ගිනි ගත්තා, මගේ ඇඳි වතට ගිනි ගත්තා, මගේ දරුවා මැරුණා, ගෙට ගිනි ගත්තා, ගේ හොරු කැඩුවා. නොසැලෙනව නෙවෙයි. හැබැයි ඒක ඉවර වෙච්ච ගමන් ආයෙ වැඩ පටන් ගන්න. එනිසා මාර්යා මොන මොන තාලෙන් කරදර කරන්න ගියාට එයා ඒ වෙලාවට සැලෙන එක නම් සැලෙනවා. නමුත් ටික වේලාවකින් තමයිගේ කාලසටහනට එනවා. අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරපු දේ තමයි ජීවිතයකට පිටකොන්දක් වෙන්නේ නිති කාලසටහනකට වැඩ කිරීමෙන් පමණයි. නිති කාලසටහනට හොරකම් කරන්න ඒත් රජ වෙන්න පුළුවන්. ඕන පචයක් කියන්න හරියක් කරන්න වැරද්දක් කරන්න නිතිපතා කරන දෙයට මේ ලෝකෙම යටයි. එනිසා හොඳ වැඩ නිතිපතා කෙරුවොත් කත්තා දෙකක් නැහැ. ඒකට කියන්නේ සාතච්ච කිරියාය සම්පාදේති. සතත අභ්‍යාසයේ තියෙනවා. මේ ලෝකේ <clears throat> කීවෙනි පසුගිය සතවර්ෂයේ පහළ වෙච්චි වීරවරයෝ සිය දෙනෙක් ගැන ලියවිච්ච පොතක් තියෙනවා. එක්කෙනෙක්වත් ලංකාවේ කෙනෙක් ඇත්තෙත් නැහැ, එක්කෙනෙක්වත් බෞද්ධයෙකුත් නැහැ. ඒ හැම කෙනෙක්ම තියෙන ගතිය තමයි බාධාව ආවට හිතින් ඇතුලෙන් ආව හෝ පිටින් ආව කවදාකවත් අරින්නේ නැහැ ඊගාව අවස්ථාවේදී ආය උත්සාහ කරනවා ඊගාව අවස්ථාවේදී ආය උත්සාහ කරනවා මේ විදිහට අරමන ලද වීර්ය පසට ගත්තේ නැත්නම් මාරයටත් දන ගන්න මිසක දන ගන්න මිසක කරන්න දෙයක් නෑ. අපේ එකෙකුට කොන්දපණ නෑ. එකෙකුට කොන්දපණ නෑ මට මේ හෙම්බිරිස් ආවැදිලා තියෙන මට කැස්ස හැදිලා තියෙන කියලා මේ පුංචි කාරණා නිසා මේ උත්තරම කෘත්‍ය මේ භාවනා පැත්තක තියෙනවනේ. මට ආර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ කොන්දපණ නැති ගතිය දුර්ලකම් බල තමයි මාරයා කොන්දටම ගහන්නේ. නිසා කොයි જાති තිබුණත් ඒකට ලස්සනට මේ වීර්ය කතාවේදී සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා මේ වීර්යහ කුසීතවත්තු ගැන කතා කරනකොට කුසීතවත්තු 8ක් බුදුහාමුදුරෝ දේශනා කරද බොහොම සරලයි. මට බඩගිනි කියලා භාවනා කරන්නේ මට බඩ පිරිලයි කියලා භාවනා කරන්නේ කුසීතවත්තු දෙකක්. මට ගමනක් යන්න තියෙනවා කියලා කාලසටහන කරන්නේ මට ගමනක් ගිහිල්ලා ආවිල්ලා මහන්සි කියලා කාලසටහන කරන්නේ නැහැ. මට හරි උෂ්ණයි කියලා කාලසටහන කරන්නේ මට හරි සීතලයි කියලා කාලසටහන කරන්නේ මම මේ ලෙඩ වෙන්න හදන්නේ කියලා කාලසටහන කරන්නේ මම ලෙඩ වෙලා ඉන්නේ සනීප වෙලා නැහැ කියලා කාලසටහන කරන්නේ මේ අටට බුදුහාමුදුර දාලා තියෙන කුසීත වත්තු අට විරියාරම්භ කරපු එක්කනා මේවට විරියාරම්භ වස්තු හතක් කියලා අටක් කියලා කියනවා බඩගිනි තියෙනකොට කල්පනා කරනවා දැන් මේ පෙරකට අකුසල කර්මයට කාගේ හරි බත් වේලකට මේ වැලි දාලා දැන් බත් කන්න නැහැ තෝ මේ සැරේ භාවනා කරු නැතුව අපායට ගියොත් ආය කෙලෝරක් හම් වෙන නිසා මේ බඩගින්න තේරුම් අරගෙන ආය මත්තට බඩගිනි නොයෙන්න අපා නොවෙන්න මේ බඩගින්නම අරමුණු කරගෙන භාවනා කරපන් කියනවනම් කුසීත වස්තුවක් හදාගන්න දේ විරි ආරම්භ කරපු එකනා විරි ආරම්භ වස්තුවක් හදාගන්න. බඩ වැඩිපුර කාපු එකනා <coughs> කැපත රෝගෙට ඈනුම් අර අර බුදිය ගත්තට විද්‍යාවන්ත එක්කන කල්පනා කරනවා භාවනා කරන මිනිස්සයා ආහාරයේ මත්ඤ්‍යතාවයේ තේරුම් ගන්නේ රහත් වුණාටත් පස්සේ. කාටවත් තේරෙන්නේ කෑ යුතු බත් ප්‍රමාණය. සරුවච්චන් වහන්සේගේ සරුවඥ ගුණයක් තමයි ආහාරයේ මත්ඤ්‍යතාවයේ පසලොස් චරණ ධර්මයන්ගේ ගුණ බුදු ගුණයක්. අපි එක්කෙනෙකුට තේරෙන්නේ කෑ යුතු බත් ප්‍රමාණය. ඉතින් ඒක නිසා ඒ නොකෑ නොකෑමනා කෑමවල් කෑවට පස්සේ මෙහෙම බුබ්බඩ ගතියනවා. බත්ත සම්මද එනවා. ඒ නිසා මම මේකේ කෑවට පස්සේ බඩතර වෙලා ඉන්න වෙලාවේ ආස්වාස ප්‍රසවාසය කොහොමද? සක්මන් කරනකොට කොහොමද කියලා මේක මම අල්ලාගත්තේ නැත්නම් මට කවදාකවත් මේකෙන් ගොඩ වෙන්න වෙන්නේ නැහැ. ගමනක් යන්න තියෙනවායි කියලා. ගමනක් ගිහිල්ලා ආවයි කියලා. කුසීතයා নানা ප්‍රකාර හේතු කාරණා කරනවා. නමුත් වීරවන්තයා හිතා ගන්නවා දැන් ගමනක් යන්න තියෙනවා නම් ගමනේදී මට වෙලාවට බාහනා කරගන්න බෑ ඒක නිසා ගමනට යන්න ඉස්සෙල්ලා වැඩියෙන් ටිකක් භාවනා කරනවා. ගමන ගියාට පස්සේ විල කල්පනා කරනවා මට ගමනේදී වැඩි කරගන්න බැන්නවා දැන් මම වැඩි වැඩිපුර කරන්න ඕනේ කියලා ගමනම හේතු කරගෙන පෙරපසු එගම අධික සීතල සහ අධික උෂ්ණ ගැන කල්පනා කරපුවාම ඒ අනුරාධපුරයේදී ආගන්තුක ආපු ස්වාමීන් වහන්සේ නමකට පොඩි සාමණේර කෙනෙක් සීනාසේ නැප්පනවලා තිනවා වැඩි වහල් සාමුචන මස් නිසා ඊළ ඔක්කොම උණු පෑන් ඇල් පෑන් දැහැටි දඬු ඔක්කොම ලහති ගස්සලා තියලා සකස් කරාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පට්ටමත් දහනේ එන්න ගිනි ගහන අවුවේ එළිය භාවනා කරනවලු. ඊපස්සේ භාවනා කරන වෙලාවේ කතා කරන්න හොඳ නැතිනම් පොඩි ආමරු ගිහිල්ලා කියලා අවසරයි ස්වාමීන් වහන්සේ අර ගිමන ගිමනට හේමනක් තියෙනවා. ඔබ වහන්සේ ඇතුළට වැඩලා භාවනා කරන්න කියලා මේ ආමතුරු නැල්ලු දෙවෙනි සැරටත් ගිහිල්ලා වාඩි වෙනවා. ආයෙත් අවුවේ තුන්වෙනි සැරේටත් ගිහිල්ලා කිව්වට පස්සේ පොඩි ලොකු ආහඳුරෝ කියනවලු මේ දාඩිය දානවට බය නිසා තමයි නම මේ භාවනා කරන්නේ මේ ආත්මේ මේ ගොඩාවේ නැත්නම් අනිවාර්යෙන් අපායේ උෂ්ණත්වමානයකට මනින්න බෑ එහෙ තියෙන උෂ්ණේ මේ දැනට මනින්න පුළුවන් උෂ්ණයට මේ තරම් චරිචුරු ගාලා මල පන්න ගත්තට පස්සේ යන්න වෙන්නේ අවීචියට ඒ ගියාට පස්සේ අපිට ওই ගිමනට හෙවණක් නැහැ මේ ගින්නට බය නිසා තමයි උෂ්ණට බය නිසා තමයි මේ මම මේ එළිය භාවනා කරන්න කියලා. ඒ නිසා මේ ඇඟ ඇදලා දාන්න ඕනේ එළියට. එහෙම නැත්නම් ආපු වෙලාවක වැඩ අරගෙන බලන්න ඕනේ. මේකට දාඩිය දාපුවාම මේකට මොකද වෙන්නේ? උෂ්ණත්වය පොඩ්ඩක් නැගපුවාම මොකද වෙන්නේ? බහැපුවාම මොකද වෙන්නේ කියලා. ඉතින් මේ භාවනාවකට තියා බෙන්ස් කම්පැනි හොයාගෙන තියෙනවා නෝනායි මහත්තයයි දෙන්න කාර් එකේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට මහත්තයාට ඕන සෙන්ටිග්‍රේඩ් 25 නම් නෝනාට 23 ඕනේ. ඒතකොට මහත්තයාට කියනවා අඩු කරන්න කියලා. නැත්තම් නෝනා ඇඟිල්ලෙන් අන්නවලු. මහත්තයා ආයේ 25ට දානවා. ටික දවසක් ගියාම දෙන්න දික්කසාද වෙනවා. නිසා කම්පැනි දැන් හදලා තිනවා සීට් දෙකට ටෙම්පරේචර් දෙකක් දැන් කියනවා දැන් බෙන්ස් කම්පැනි කාර් එකක් ගන්න. එතකොට දික්කසාද වෙන්න ඕනේ නැහැ. මොකද ඕනේ තරම් උෂ්ණත්වය හදා ගන්න පුළුවන්. අපි මේ පුංචි දේවල් වලට නටන නැටිල්ලක්, ගෙවන ගෙවිල්ලක් දිහා බලනකොට රජපෞලකින් එළියට බහලා හිඟා කාපු බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ ආදර්ශ දිහා බලනකොට විලිලැජ්ජයි. විලිලැජ්ජයි මේ භාවනා කරන්න බැරි පෙන්නන කරුණු දිහා බලන්න. හැබැයි මම කොහොමඩක්වත් මම කියන්නේ අත්තිකලමතාන යෝගයට යන්න නිකන් අනවශ්‍ය මේ ලිපගිනි මොලවගෙන හතර වටේ ගිනි කඳු හතරක් ගහන සූර්යාතෝපේතියදී පංචතාප කරන්න කියන එක නෙවෙයි. කලින් දැන් අපිට මේ මේ රිට්‍රීට් එකේ තිබුණා ලයිට් නැහැ. උෂ්ණත්වය නැගලා 35ට විතර නැගලා. ඉතින් වාඩි වුණාට පස්සේ මේක පේනවා ගිනි කන්ද වගේ. ඇතුලෙන් ඉතින් එන්ට පටන් අර ගන්නවා දෙකන් දෙන් වැක් කරනවා. ඉතින් එතකොට සතිය টොප් එකට පිහිටනවානේ. ඇඟෙන් එළියට ඵලයන් කිව්වත් යන්නේ නැහැ. එයි මේක ගිනි ගණනේ තියෙන්නේ. ඉතින් කට්ටිය එන්නේ භාවනා කරන්න මොකද උස්නේ වැඩි කියලා. එව්වට කියන්නේ කුසීත වස්තු. මේ විදියට නින්දක ලෙඩකට වෙන්නේ ඉස්සලා ලෙඩකට පස්සේ ආදි වශයෙන් පොඩ්ඩක් Tamanට තේරෙනවා නම් අරබලද වීර්ය ඇති කෙනා මේ සල්ලි හම්බ කරන්න ලාභ සත්කාට සම්මාන සිලෙකට පහඳිනවා කඹරනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ මේ ආස්වාද ප්‍රසආදයට හිත දාන්න මේ සීතල උණුසුම තියේදී බලලා උත්සාහ කරලා බලන්න ගමනකට ඉස්සලා ගමනට පස්සේ උත්සාහ කරලා බලන්න ලෙඩක් වෙන්න ඉස්සලා ලෙඩක් වුණාට පස්සේ උත්සාහ කරලා බලන්න තද සීතල තද උණුසුම තියදී පොඩ්ඩක් උත්සාහ කරන්න බැරි නම් අපි කවද්ද ආස්වාද ප්‍රසවාසය අඳුරගන්නේ. අපි කොහොමද සක්මන අඳුරගන්නේ මේ වගේ මේ ආරද්දං කෝමේ විරියං කියලා යාට තේරෙන වෙනදා වගේ මම මෙවුව නිදහසට කණු වශයෙන් ගන්නෑ. මම ඉදිරියට යන බව ඒ කෙනාටම තේරෙන කරට තමයි අපි කියන්නේ ඒ විමසුන් නුවණට මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ දැන් බොජ්ජංග මට්ටමට නැගට පස්සේ තමාටම තමන්ට සාතික් කරගන්න පුළුවන් වෙනදා ගේන නිදහසට කරුණු මම දැන් ගන්නෑ. ඒ ගන්න ඇත්තේ මේ ගුරුවරයාට බයේ අපායට බයේ ඒකට නෙමෙයි. තමන්ට කරුණු තේරෙනවා මේ නිදහසට කරුණු කියන්නේ මාර්ගාක්ෂික දෙයක්. මේ නිදහසට කරුණු කියලා කියන්නේ ප්‍රතිපදාට විරුද්ධ භාවයක්. එnde end end end තමන්ට විශාල පරාසයකට පුරුදු වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ සඳහා මෙහෙයුමක් විමසුන් නුවණක් ඒ සඳහා මීමන්තා නුවණක්, විචාර බුද්ධියක් හැම කෙනෙක් ළඟම තියෙනවා බුබ්බඩකම නැත්තම්. කම්මැලිකම නැත්තම්. ආහනේ ගිනිකන්ද මේ අයිස්කන්ද උණු කරලා ගත්තට පස්සේ <clears throat> හැම කෙනෙක් තුළම පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඒ බුබ්බඩය කම්මැලියා අර කියන පරාසයෙන් පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් නිදහසට කරුණක් වශයෙන් තියාන පැත්තකට යනවා. භාවනා කරන්න කැමති කෙනා විමර්ශන නුවණ ඇති කෙනා ඒ පරාසය ලොක් කර ගැනීම සඳහා හැම එන සිද්ධියක්ම ජීවිතේ සම්බන්ධ කරගනිමින් දියුණු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ එන බාධක එන කරදර කංකටළු වලදී ඒකට මූණ දීමේ ශක්තිය හුඟක්ම වැඩි ඉපදිච්ච ගමන් පොඩි බබෙකුට. ඒකේ කියනවා මේ කුකුල් පැටව ඇති කරන කර්මාන්තේ නැත්නම් ඉන්කියුබේටරයකට දාලා කුකුල් පැටව අරගෙන විකුණන එකේ ඉපදුනා ගමන්ම දවස් 3ක් යනකම් ඒ කුකුල් පැටිය ඕනෙම තැනකින් ඕනෙම තැනකට මාරු කරන්න පුළුවන් ගමනේ තියෙන වෙහසක් දරනවා පරිසර උෂ්ණත්වයේ වෙනසක් දරනවා ඕනේ දුකක් විඳින්න පුළුවන් දවස් 3කට පස්සේ යගේ දැරීමේ ශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා වැසිගෙන් කිරි බොන පැටියා මුලින් මුලින් පැසි දෙන්නේ මිනිසුන්ට බොන්න බැරි කහපාට කිරක් ඒකේ තියෙනවා පැටියට අවශ්‍ය ප්‍රතිශක්ති. ඒ නිසා පැටියට මොනවත් වෙන්නේ නැහැ. දවස් 3ක් යනකම් ඒ පැටියා මේ මේ එළියට ඇවිල්ලා මේ අවුවට වැස්සට විවෘත වෙලා මොනක් ඊට පස්සේ අර ප්‍රතිශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා. නාකි වෙන්න වෙන්න මොකක්වත්ම නැහැ. හොම්බේ. කිසිම විසීමේ ශක්තියක් නැහැ. වැස්ස ඩිංගිත් හෙම්බිරිසාවක් ආවොත් ඉවරයි. පෑවුවොත් ඉවරයි. අපත්‍ය දෙයක් ආපු ගමන් ඉවරයි. ඉතින් නාකි වෙන්න වෙන්න අපි තාම පටු තැනකට ගිහිල්ලා මරණ අරිය කපන්ටින් හරක් ගාලේ බැඳගත්තා වගේ ඒ ඒ කුංචි ඉරේ තමයි යන්නේ. ඒ මොකද ඒ වස් අවුරුද්දත් එක්ක වයසත් එක්ක මේ ශරීරයේ සිටින ප්‍රතිශක්තිය අඩුවීම අපි අද මේ ගත කරන ජීවිතයේදී පුදුමාකාර විදියට සිද්ධ වෙනවා. මොකද මේ පහසුකම් ටික දීලා කියලා දීලා තියෙන කිසිම දෙයකට ධර්ණ ශක්තියක් නැති කරලානේ. හැම දෙයකම යටිතල පහසුකම් දීලා තියෙනවා ගමනට දේවල් උෂ්ණත්වය වෙනස් කරන්න කෑම බීම ඔක්කොම එන්න එන්න ශරීරය හොර වෙනවා කොර වෙනවා හිතා ගන්න මේ රජගෙයෙන් අවුරුදු 26ක් ඉඳලා එළියට බෑව සිද්ධාර්ථ කුමාරයා වගේ කෙනෙක් තුන් සිවුරු විතරක් දරාගෙන හම්බෙන පින්ඩ පාත විතරක් අරගෙන කොත්තන රෑබුදියයිද කියලා දන්නේ නැතුව අවුරුදු 80ක් අවුරුදු 45ක්ම අවුරුදු කවදාකවත් සරප දෙකක් දාන්නේ නැතුව කවදාකවත් කොහෙද අද රැ ඉන්නේ කියලා දන්නේ නැතුව ඒ ගමන් කරපු ගමනක් බලනකොට අපි වඳින්නේ බුදුහාමුදුරන්ගේ මේ සුකුමාර දේහයට එහෙම නැත්නම් මේ අපි අඹාගත්ත රූපෙට බුදුහාමුදුර කියන්නේ අති ශ්‍රේෂ්ඨ බාලදක්ෂේ ඕනම තැනක කැම්ප් එකක් ගහන්න පුළුවන් ඕන තැනක ඉන්න පුළුවන් දැන් අපි හදන්නේ හැදෙන උන් පොඩි උන් පින්න පූල් ගෙඩිවා පොඩ්ඩක් හරි අවුවට විරුද්ධ කරන්න බෑ වැසට විරුද්ධ කරන්න බෑ ගහක නගින්න බෑ වතුරකට වැටෙන්න බෑ ඉතින් මොකද වෙන්නේ අන්තිමට ප්‍රතිශක්තිය ගන්න වෙන්නේ පාමසියෙන් තමයි. නැත්නම් ස්පිරිතාලේ යවන්න ඕන ප්‍රතිශක්තිය අරන් දෙන්නේ. මේ ඉන්න පරිසරය දන්නේ භාවනා කරන මනුස්සයාට විශේෂයෙන්ම මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන කෙනාට මේ කරදර ටිකේ තමයි මේ මුළු ධර්මෙම තියෙන්නේ. ඒකට මුණ දීමේ තමයි මේ ඥානයේ මොලේ වැඩෙන්නේ. ඒවෙන් කරාරින ජීවිත රටාවක් හැදෙනකොට මොලේ කුරුවල් වෙනවා, පුස්කනවා, එන්නේ එන්නේ එන්නේ ඇකිලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ හතුරේ. ඒක නිසා සරුවච්ඡන්සේ සඳහන් කළා තියෙනවා දිසෝ දිසං යන්තං khairaa වේරී වාපන වේරිනම් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. වැරදිවට කල්පනාව තියාගත්ත මේ ශරීරය හුරතල් කරන්න පටන් ගත්ත කෙනා මේ ශරීරෙට කුමාර කුමරි සැප දෙන්න පටන් ගත්ත කෙනා නැත්නම් උගේ අම්මයි අප්පයි දෙන්නම ඒ මිත්‍යා සංකල්පේ නිසා හොරෙක් හොරෙකුට කරන හතුරෙක් හතුරෙකුට කරන දඬුවම් තමන්ට තමන් කරගන්නවා මේ පැමිණි දුකට මුණ නොදීම නිසා ඒක නිසා ආරම්භන ලද වීර්ය ඇති කෙනා විත පැමිණෙන දුක හැම එකක්ම සම්බොජ් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති කරගන්න කොහොමද පාවිච්චි කරන්න කියලා නිට්ටරෝම එළඹ සිටි සිහියෙන් ඉන්නේ. එන කරදරට බයත් නැහැ. එන කරදර නොවේවා කියලා හිතකුත් නැහැ. එන කරදරයට මට කොහොමද හැඩ ගැහෙන්න පුළුවන් කියන අදහස ගත්තොත් අපි ඒකට භික්ෂු කියන නම දෙනවා. භික්ෂුව කියලා කියන්නේ Tamanට හම්බෙච්ච බතක් වළඳන්න ඉගෙන ගන්න. Tamanට හම්බෙච්ච සිවුර අඳින්න පුරුදු වෙන්න ඉගෙන ගන්න ඕනේ. හම්බෙච්ච සීනාසනෙ ඉන්න පුරුදු වෙන්න ඕනේ. හම්බෙච්ච බෙහෙතේ යැපෙන්න ඕනේ. හිඟන්නන්ට කොයිද උණුබත් හම්බ වෙන්නේ නිසා අනේ මට උණුබත් ටිකක්ම ලැබේවා කියලා පතන්ඩයි ජබ් භික්ෂුවකට නැහැ. ඒ නිසයි ඔය තාම සුදු අඳින්න කැමති. ඒතර ඕන වෙනකොට සුදු බද්ද රතු බද්ද කුකර් එකේ දාලා තියලා නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියලා ඕන ඕන වෙලාවට තම්බන කන්න පුළුවන්නේ. එයාගේ මේ ඉන්නකම් විතරනේ සුදු අඳින්නේ එළියට ගිය ගමන් ඉතින් විවිධ වර්ණ විවිධ අංගපසක දාගෙන අඳින්න බලදින්න පුළුවන්නේ. එහෙම නැත්නම් කල්බදු ක්‍රමයට හරි කමන්නේ ලොකු ගේකට අයිතිවාසිකම් කියන්න පුළුවන්. එතන වනෞෂධ නැතුව මේ බේත් වලට ගෙවන්න පුළුවන්. ඒ නිසා වැඩි දෙනෙක් හරි කැමති නිවන තිබුණත් නැතත් කමන්නේ ගිහිකම නම් ඕනේ. නිසා ප්‍රශ්නයක් ලියනකොට කියන්නේ සාංශ ගිහිව ඉඳගෙන බැරිද ධ්‍යාන ලබන්න ගිහිව ඉඳගෙන බැරිද නිවන් දකින්න ගිහිව ඉඳගෙන ඉස්සල්ලාම වාක්‍ය පටන් ගන්න ගිහිව ඉඳගෙන කියලා පටන් අරගන්න ඒක ලැබුණට පස්සේ නම් නිවන ලැබුණත් එකයි නැතත් එකයි. හැබැයි ගිහිකම නම් අම්මා මුත්තා කිව්වත් අරින්නේ නැහැ. ඒ මොකටද? ඒ Tamanට ඕන ඕන වෙලාවට කණ්ඩ ඕන ඕන නැඳුම් ලබන්න. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ලද දේන් සතුටු වීම සහ ලද දේන් සතුටු වීමේ ಗುಣ කතා කරන්නේ නැත්තම් එයාට මේ පොළවේ ලයිසන් නැති වෙනවා කියලා. යම් කිසි කෙනෙක් ලද දෙයින් සතුට වෙනවා නම් ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කරනවා නම් උත්තරාය චේපි දිසාය විහෙරති සුවේව අරතින් සහති නතං අරති සහති දක්ඛිනාය චේප විහාර දිසාය විහෙරති සුවේව අරතින් සහති නතං අරති සහති ලද දෙයින් සතුට මනස උතුරු කුරුදි වෙන්න ගියත් එයාට කවදාවත් කම්මැලිකම එන්නේ නැහැ එයා කම්මැලිකම ජය ගන්නවා දකුණු කුරුදි වෙන්නට ගියත් එයා කවදාකවත් බාධාවකදී පස ගන්නෑ ඉදිරියට යනවා. මොකද ලද දෙයින් සතුටු වීම දාන්න. මේ ඉන්න පරිශදය මේ පිරිස කල්පනා කරන්ඩ අපේ අත්තම්ම මුත්තම්ම ඉන්න කාලේ උන්දලා කොච්චරක් පොළවත් එක්ක ජීවත් වුණාද? උන්දලා කොච්චරක් ගහස්සල් එක්ක ජීවත් වුණාද? උන්දලා කොච්චරක් අසල්වැසියන් එක්ක හදා බෙදාන ජීවත් වුණාද? මේ අවුරුදු සුළු කාලය ඇතුළත මේ પરම්පරා දෙක ඇතුළත අපි කොච්චරක් තවස් 45ට හදන කුකුල් පැටවගේ මට්ටමටපත් වෙලා තියෙනවා. මේකටද වීර්ය කියන්නේ. ඌට මේ පැත්තෙන් කැම ටික හම්බ වෙනවා, මේ පැත්තේ වතු ටික හම්බ වෙනවා, පස්ස පැත්තෙන් කක්ක ටික යනවා. තවස් 45 කූඩුවේ හිටිය කැපුවා. බැටරි සිස්ටම් එකට හදන බ්‍රොයිලර් චිකන් වගේ. ওই ගොල්ලෝ හදන දරුවෝ ඊටත් තමයි. උන්ට අවුවක් වට බැසක් වටෙන්න දෙන්නේ නැහැ පොළොවේ පස් පා ගන්න දෙන්නේ නැහැ මෙව කරලා හැදුවට පස්සේ ඉතින් උන්ට උන්ට වීර්යයක් එන්නේ නැහැ ඉතින් ඊට පස්සේ උන්ට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කොහේ කරන්නේ ඉතින් ඒ නිසා අරමණලද වීර්ය ඇති කෙනාට මේ වෙත පැමිණෙන දෙයට හැඩ ගැහෙන දේ බුදු උනත් නතර වෙන්නේ නැහැ බුදු උනාට පස්සෙත් ඒ ක්‍රමසහ විදි තව තවත් දියුණු කරනවා ඒක නිසා බටහිර ලෝකේ ත්‍රිපිටකය හදාරපු සුද්ධෝ කියලා තියෙන බුදුරජාණන් ඉස්ලාම දේශනා කරපු සූත්‍රය බලන්න අවසාන කාලේ දේශනා කරපු දේ බලන්න මේ දෙක ඇතුළත අවුරුදු 45 බුදුරජාණන්සේගේ උගන්වීමේ ක්‍රම කොච්චර වෙනස් වෙලා තියෙනවද අපි දන්න විදිහට නම් ඉහළ මට්ටමට මොලේ දියුණුනා නම් පළවෙනි කියපු බණෙත් තියෙන්න ඕනේ අන්තිම තියෙන බණෙත් තියෙන එකම දේනේ ඒවා ඉදිරිපත් කිරීමේදී බුදුරජාණන්සේ ගත්ත උපමා රූපක ආදී දිහා බලනකොට 45 ඇතුළත තෑහෙන දිනුවක් වෙනවා. ඒකේ අවුරුදු 20ක් කියනවා පෙර බුද්ධ ශාසනය අවුරුදු 25ක් කියනවා පස්චිම බුද්ධ ශාසනය කියලා දෙකට ගන්න. නිසා බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ ධම්මවිචේ සම්පොඥංගේ වඩලා තියෙනවා. වැඩිලා තියෙනවා. නිසා කාටවත් කියන්න බෑ. මේ භාවනා කරනකොට ලැබෙන ඥාණය අසවල් දවසේ ඉවර වෙනවයි කියලා. අපි මේ ගන්න හදන්නේ මේ යුනිවර්සිටි එකේ තියෙන ඥානෙනේ. පුස්තකාලේ තියෙන ඥානෙක පුස්කාපු ඥානෙ. ඒකේ ගණ්ඩම දෙයක් නැහැ. අවශ්‍ය කරන ඥානෙ කියන්නේ පැමිණෙන දෙයට මුණ දාලා. ඒකට හැඩ ගැහෙන ක්‍රමයේ අම්මා තාත්තා දන්නේ උන්දලා හැදලා තියෙන වෙන පරිසරයක. මම හැදෙන්න ඕන මගේ පරිසරය. ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් දැන් නැහැ. ඔක්කොටම ප්‍රඥාව හම් වෙන්නේ උපාදීෙන් තමයි. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අසවල් විශ්වවිද්‍යාලෙ ලැබුණොත් ප්‍රඥාව කියලා කියනවා. වීරිය එහෙම කතාවක් නෑ. අරඹන ලද වීරිය ඇති කෙනාට අවස්ථාවේ හැටියට කලියොත්ත පිළිබඳ ඥාණය දියුණු වීමට කියන්නේ බොරුකාරයට වැඩත් බෑ වැඩකාරයට බොරුත් බෑ. වැඩ දන්න මිනිහට බොරු කරන්න බෑ. යා තත්ත්වය දැකපු ගමන් දන්නා මෙන්න මේකට මේක කරන්න ඕනේ කියලා. කොච්චර ඉගෙන ගත්ත මනුස්සයා වුණත් වැඩ දන්නේ නැත්නම් ඌට කළ යුත්තේ තේරෙන්නේ නැහැ. ඒක නිසා අද කිසිම ඉංජිනේරියෙකුට වැඩක් තේරෙන්නේ නැහැ ෆෝමන්ට තරම්. ෆෝමන්ට තේරෙන උවිති උදේ ඉඳලා හැන්දනකම් මජං ගාගෙන ඉන්නේ. ෆෝමන්ගෙන් අහලා තමයි ඉංජිනේර් ෂේප් වෙන්නේ ආද. ඒව මේ ඕන ඉංජිනේරුගෙන් අහන්න බලන්න බොරුද කියලා. ඉංජිනේරුවා කැමති නැහැ අතේ මජං ගා ගන්න. එයා ඉන්නේ ෆයිල් එකක් අතේ තියන කන්තෝරුවේ. ෆෝමන් තමයි දාන්නේ. ඒ නිසා මේ කල පුරුද්ද, දැක පුරුද්ද, අහ පුරුද්ද වැඩෙන්න ඒ එන වීරිය කිසිම දවසක බහා තබන්න හොඳ නැහැ. ඉදිරියට ගෙනියන්න ඕනේ. නිසා එවැනි තත්වයක් මේ දවස් හතරේ භාවනාවකින් හම්බ වෙයිද නැද්ද කියන එක සාධාරණ තැකයක් තියෙනවා. නමුත් මේ සංකල්ප හදා ගන්න ඕනේ එකට. ආකල්ප හදා ගන්න ඕන එකට. ඒව මේ කර්ම කරුමිට හම්බ වෙච්චි කරදර, කර්ම දෝෂ, පව් නෙවෙයි. හැම කරදරයක් කරාම ක්‍රමසා විදිගෙන ගන්න අරබලද වීර්ය තියෙන්න ඕනේ අට්ටිකත්වා මනසිකරෝති ඒකේනා භාවනාවේදී මේ වීර්ය තිබුණට එනේන අරමුණු ඔක්කොම මෙනේ කරන්නේ අට්ටිකත්වා මනසිකරදී අර්ථය සලකලයි මෙනේ කරන්නේ අද දවල් ප්‍රශ්න දෙකක් විතර තිබුණා මේ භාවනා කරගෙනනකොට අරමුණේ විසිතුරු පේනකොට කොයි එකද බලන්නේ පිට අරමුණට ගියාට පස්සේ මොනවද බලන්නේ අරමුණේ પરමාර්ථ ධර්ම පේනකොට කොහොමද මෙනෙහි කරන්න කියලා ප්‍රශ්නේ හරි සාධාරණයි. නමුත් ඒකට පොදු ලියවිච්ච ගලේ කොටන්න පුළුවන් උත්තරයක් නැහැ. යෝගාවචරය දැනගන්න ඕනේ සතිය වැඩි සඳහා කොයි වෙලාවෙ මෙනෙහි කරන්න ඕනද, කොයි වෙලාවෙ මෙනෙහි නොකරන්න ඕනද. විස්තර වැඩි වැඩියෙන් පේනකොට <coughs> බැලිය යුත්තේ මොකද්ද? මේකෙදි මෙන්න මෙහෙම ආප්තෝපදේශයක් දෙන්න පුළුවන්. මෙනෙහි කිරීම අවශ්‍ය කරන්නේ Tamanට <clears throat> සැකයක් කුකුසක් තියෙනවා නම් පමණයි. මෙනෙහි කරන්නේ සැකේ කුකුස නැති කරන තමයි මූල කර්මස්ථානට යනවා. ගිහිලා ඒක මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට තමන් ආමග පාර විස්තර වෙන්න නිසා සැකේ අයින් වුණාට පස්සේ භාවනා දින සියලු අලුත් දේවල් වලට ඉඩ දෙන්න ඒකට කියනවා නවමුතාවය මීමන්සන මීමන්සානුවන ධම්ම විචය විචාර බුද්ධිය කියලා. එන දේ පිළිබඳ බය නම් මතුවෙන මතුවෙන දේ පිළිබඳව කුකුස් තියෙනවනම් සැකනම් විතරක් අරසකාරියව තමන් පුරුදු පුරුදු කරගත්තා වූ මූල කර්මස්ථානයේ මෙනෙහි කරලා අර සැක දුරු කරගන්න දුරු කරලා ඉවරලා ආයෙ යන්න ඕන. ඒ නිසා අට්ටිකත්වා මනසිකරෝති කියන එකේදී මෙනෙහි කළ යුත්ත සහ නොකළ යුත්ත මෙනෙහි කළ යුතු වේලාව සහ මෙනෙහි නොකළ යුතු වේලාව තේරෙන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගය බොජ්ජංග මට්ටමට වැඩෙන්න ඕන. ඒක සතිපට්ඨාන මට්ටමේදී තේරෙන්නේ නැහැ කාටවත්. ඒ වගේම සතිපට්ඨාන තියෙන සම්පජඤ්ඤ මට්ටමේනේ. ඊට පස්සේ මීමන්තා නෝන තියෙන කෙනාට තේරෙන්නේත් නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනාට තේරෙන්නේ නැහැ. බලයට යනකොට ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ වෙලාවදී මෙනෙහි කරන්න ඕනේ, මේ වෙලාව මෙනෙහි නොකරන්න ඕනේ. මේ වෙලාවදී මට මේ තියෙන සැකයක්, ඒ සැකය සාධාරණ හේතුවක් මත ආපු සැකයක්ද නැත්නම් කෙලෙස් සැකයක්ද කියලා දැනගන්න ඕනේ. එහෙම නැතුව නිකම් ආවට ගියාට මෙනෙහි කරන්න බෑ කියලා මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය, මෙනෙහි කිරීමේ උපක්‍රමය, මෙනෙහි කිරීමේ ආයුධය පාවිච්චි කළ යුතු වෙලාව මේකයි කියලා තේරුම් අරගන්න යන්න යනකොට බොජ්ජංග මට්ටමට දැනුම වැඩිලා තියෙනවා. ඒ කෙනාට එතකොට සාමාන්‍යයෙන් Tamanට ප්‍රශ්නයක් ආපම විසඳගන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් කියලා දීමේ ශක්තිය තාම නැහැ. Taman දන්නවා මේක මෙනෙහි කරන්න ඉතින්. ඒ වගේම නොචලී නැත්තම් හිත කවදාකවත් හේබාල පස ගන්නෑ. එනේන වැඩේදී ඉස්සරහට ඉස්සරහට තල්ලු කරන යන හිත ප්‍රකට භාවයේ ප්‍රසිද්ධ භාවයේ ප්‍රබුද්ධ භාවයේ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මට්ටමට එනකොට ඒ පුද්ගලයාට මේ විමසුන් නුවණ මීමන්සා බුද්ධිය බොජ්ජංග මට්ටමට ඇවිල්ලා. මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ ඒක නැති. කියන්නේ වරින් වර බොජ්ජංග මට්ටමට දියුණු වෙච්ච නැති එක්කෙනෙක්වත් මෙතන නැහැ. ඒගොල්ලෝ හිතන මේක හැමදාම තියෙයි කියලා. එහෙම නැහැ. පසුබිම් සාධක හරියනකොට වර එක හොඳට හිත නගින බොජ්ජංග මට. අනිදාදේ බොජ්ජංග මට්ටම තියා හතිපත්ඨානෙවත් කරගන්න බැරි විදියට වැටෙනවා. එතෙන්දි බොජ්ජංග ධර්ම නැතු මෙච්චර වෙලා තියුණු බොජ්ජංග ධර්ම නැතෝ කියලා ඉසాత බඳක නාටන එක නෙවෙයි කරන්න තියෙන්නේ මං එදත් හදාගත්තේ මමමයි ඒ උත්සාහ කරලා දැන් නැති බව දන්නවා මං දැන් ආයෙ විමසන්න ඕන දාලා ඒ නැති එක නඩන්න යන්නේ ඊට පල්ලෙහා තියෙන සත් මේ ඥාන බලය ප්‍රඥා බලය නැත්නම් ඊට පල්ලෙහා තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය නැත්නම් ඊට පල්ලෙහා තියෙන ධම්ම මේ මීමන්තා බුද්ධිය නැත්නම් ඊටත් පල්ලෙහා තියෙන සම්පජඤ්ඤය වගේ දේවල් වලට යන්න ලැජ්ජ වෙන්න නරකයි මේ මට්ටමේ කරන්න බෑන්නම් වාහනේ අදින්න නැත්නම් පල්ලෙහා ගියර් එකට දාගන්න වාහනේ බර ගියර් එකට දාගන්න. ඒක අදින්න නැත්නම් ඊට පල්ලෙහා ගියර් එකට දාන්න. ගියර් බොක්ස් එක තියෙන එකට නේ. කන්දට හැප්පෙනකොට ගිය ගියර් එක යන්න බෑ. බර ගියර් එකට දාන්න. එහෙම නැත්නම් ඉග්නිෂන් ගන්නවා තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන්නේ නැත්නම් එන්ජින් එකට හිට පිට නැහැ. එන්ජින් එක සවුත් වෙනවා. ඉතින් ඒකට කිව්වොත් එහෙම නම් මේ භාවනාවේ පස්සට යamak නේද? සතිය කැඩීමක් නේද? නෑ අත්‍යවශ්‍ය නැහැ. එන්ජින් එක ගාන දුවන්නේ ගියර් බොක්ස් එකේ ගියර් එක බර කීරයකට දාගන්නවා වගේ මට දැන් බොජ්ජංග මට්ටම දැන් නෑ අද එදා තිබුණු භාවනා එකලස නෑ නමුත් මේ කැඩුනට කමක් නෑ නැවත හදන්න ඕනෑ කියන ප්‍රඥා බලය තියෙනවනම් නෑ මං ගොඩ එන්න ඕන කියලා නේ මේ වටිච්ච වලේමයි කියන ඥාණය තියෙනවනම් විමසුන් නුවණ තියෙනවනම් මේක දිහා කරගෙන යනකොට එතනලා ආපහු උඩහට යනකොට එයාට තේරෙන පටන් අර ගන්නවා කවදා හෝ බුදුහාමතුරුන් උපදේශ නැතුව ගුරුහාමතුරුන් උපදේශ නැතුව මටම මගේ ප්‍රශ්න විසඳ ගන්න නම් වැටි වැටි නැගිටින ක්‍රමේ තමයි එකම ක්‍රමේ. නමුත් උංගක් යෝගාවචර හිතනවා දැන් ඊයේ මම මෙතෙන්ට නිකන් හදාගත්තා. දැන් මේක හැමදාම බුද්ධියට සින්න වෙලා තියෙයි. ඉඳගත් ගමන් ආසාර ප්‍රසාදයේ සංසිඳෙයි. ඉඳගත් ගමන් මට හිස් තැනකට යන්න පුළුවන් වෙයි කියලා ඒ අල්ලන ඒ නිත්‍ය සංඥාව නිසා වැටිච්ච ගමන් වහකණ්ඩ හිතෙනවා. සීජිනස ගන්න හිතෙනවා. බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ සංඝයා වහන්සේලා දෙනමක් මරණාසන්න වෙලාවේදී දලිපියෙන් බෙල කපා ඒ මොකද මෙච්චර ලස්සනට භාවනා කරලා ඕනේ ප්‍රශ්නයක් ආවම සමාජයට ගිහිල්ලා ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් ශක්තියක් තිබුණා. එයා හිතුවා මරණ මොහොතේදී මට මේක උදව් වෙයි කියලා. අනේ මරණ මොහොත එනකොට සමාධියක් නැති වුණා, ලෙඩ දුකත් වැඩි වුණා, පශ්චාත්තාපේ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා උත්සාහ කරන කරන එක වර්ධිනවා. තලිපී අරගෙන බෙල්ල අද ගන්න එක තමයි කරන්නේ. ඒක නිසා මේ මේවා වැටෙන ධර්ම නෙවෙයි මේවා බුද්ධියට සින්න වෙලා මට හැමදාම හරියයි කියලා හිතන කෙනා ටික ටික සීදී නසා ගන්න කෙනෙක්. ටික ටික සීදී නසා ගන්න කෙනෙක්. වැටෙන එක හරි නැවත හදන්න මම පරෝපදේශ රහිතව මම මේක හදන්න ඕන කියනකොට අර කියපු වීරිය අවශ්‍යයි. අර කියන අතීත අනාගතයට ගියාට පශ්චාත්තාප වෙන්න එපා. අර කියන විදිහට නීවරණ නැති தත්ත්ව හැමදාම හිටින්නේ නැහැ. දැන් තියෙන්නේ මොකද්ද කියලා බලලා කළ යුතු කාරණාව දන්නවනම් අන්න ඒකට මම විපස්සනාව කියලා කියනවා. ඒ කාරණා දන්නේ නැතුව මේ තැප හොයන භාවනාවට මම කියන්නේ සමත කියලා. සමතේ ඉන්න කා ලැබිච්ච සමතේ උත්සාහ කරන කෙනා ලැබිච්ච සමාධියේ මත් වෙලා ගත කරනවා. හොඳයි ඒක මේ ජීවිතේ අමාරු දෙයක්. ඒක බ්‍රහ්ම සැපක්, දේව සැපක්. නමුත් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ නම් ඒ සමාධිය නැගිටතර පස්සේ නොසිතූ ආකාරයට ධම්මවිචේ සම්බොජ්ජංගේ ඊටාම පහත් මට්ටමට වැටෙනවා. නොසිතූ ආකාරයට නීවරණය. නොසිතූ ආකාරයට වේදනා හිතවිලි සද්ද එන්න පටන් ගන්නවා. එතකොට මේ ගේම පාව දෙන්නේ නැතුව, සටන පාව දෙන්නේ නැතුව, යුද්ධේ පාව දෙන්නේ නැතුව දැන් ඉන්න මට්ටම මෙතනයි. මෙතනින් මම පටන් අරගන්න බාධාවක් නැහැ. ඒකටයි මේ ඥානය කියලා කියන්නේ විමසුන් නුවණ කියලා කියන්නේ මීමන්තා බුද්ධිය කියලා කියන්නේ විචාර බුද්ධිය කියලා කියන්නේ කියලා දැනගන්න නම් Tamange ඒ බුද්ධිය අවදි වෙන්න මේ වැටිච්ච தත්වය ගැන පශ්චාත්තාප නොවීම තමයි එකම රහස. අපි මේ ගමනේ යනකොට අනන්තවත් වැටෙනවා. වැටෙන වැටෙන වෙලාවේ පශ්චාත්තාප වුණොත් අපේ කිසිම ඥානයක් පිපෙන්නේ නැහැ. විකසිත වෙන්නේ නැහැ. වැඩ ගන්න බැරුව යනවා. ඒක නිසා ඒ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ බල කතා කියලා මේ තෝර කතා බල කතා මාළු කතා නෙවෙයි මේ වෙනම බල කතාවක් කියනවා ශ්‍රද්ධාව පිළිබඳව කියනවා අස්සද්දේන කම්පතිටි සද්ධා බල අපේ හිත වලක සම්පූර්ණ සද්ධාව නැතිලා යනවා මේ මේ මේ තරම් බණ භාවනා කරන අපටත් සමහරට බුදුහාමරණ බයින්ද හිතෙනවා මෙච්චර මහන්සිලා වැඩ කරන මේ ධර්මයක් බොරුවක්ද කියලා හිතෙනවා අපේ සංඝ රත්නයේ විශේෂයි අපිට බනින්න හිතෙනවා තමන්ගේ සීලය පිළිබඳ නදකින් කියන්න හිතෙනවා. ඒ තරම සද්ධාව බහිනවා. ඉතින් බැසර පස්සේ ලොකු පපුවේ දැවිල්ලක් එනවා බුදු අම්මේ මේ බුදු ආමතුරු ගන්න නේද මේ අහිතක් හිතුවේ ධර්මයේ ගන්න නේද මේ අහිතක් හිතුවේ සංඝයා ගන්න නේද සීලේ ගන්න නේද කියලා පස්සේ විශාල පශ්චාත්තාවයක් එනවා. මොකද සද්ධාව බල මට්ටමට ගිය කෙනාට එයා දන්නා මේ කඩප්පුලි හිතේ හැටි මේකයි. එහෙම වැටුණට සද්ධාව වැටුණට කම්බ නොවි හිටපන් එතකොට තේරුම් ගන්න පුළුවන් සද්ධාව කියන්නේ අනිත්‍ය ධර්මයක් ඕක ඉහළ පහළ යනවා. ඒත් පශ්චාත්තාප වුණොත් තමයි පව් සිද්ධ වෙන්නේ. පශ්චාත්තාප නොවි සද්ධාව හදන්න චුටි කරන්න නම් විමසුන් නොවන මතුවෙන්න නම් මේ සද්ධාව කියන එක ඉහළ යන පහළ යන දෙකක්. ඒ වැටෙන්නේ මගේ විතර නෙවෙයි කාගෙත් වැටෙනවා. වැටුණාට පස්සේ ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට ඊගාට කළ යුත්තේ මොකද්ද කියන විමර්ශන දුන එන්න නම් වැටුණාට සද්ධාවේ පශ්චාත්තාප නොවීම අස්සද්දේන කම්පතිති කම්පන වෙන ගතිය තමයි කියන්නේ. ඒ වගේම වීරිය ගැන අපි ඊටාම සතුටින් භාවනා කරාට ඒක සම්පූර්ණ කුසීත භාවයට. ඒතර තමන්ට තරම් නොවන විදියට. මේ හිටගෙන නිින්ද යන. ඉඳගෙන නිින්ද යන. දවල් පට්ටමත් දාන නිින්ද යන. එතකොට තේරෙනවා අනේ මේ සෙනඟක් ඉස්සරහා දැන් මට හරි ලැජ්ජාවක් උනේ. මං හිතානේ ඉන්න ඉරියව් මට පවත්වා ගන්න බැරි නිසායි කියලා බර ගානක් කැමති නැහැ සමුහ භාවනාවට එන්න. මොකද එයාට ඕනේ අර පුම්බගෙන මෙහෙම අතපය දිග අරගෙන ඉන්න ඉරියව්ව ඔක්කොටම නිකන් කැමරාවක් ඉස්සරහා ඉන්නා වගේ දිගටම ඉන්න ඕනේ ඉන්න පුළුවන් ඉන්නම් කියලා හිතාන ඉන්නේ. එහෙම කෙනෙකුට එන්නත් බයයි සමුහ භාවනාවට. ඒ මොකද Tamanට ඉරියව් පාත්ත ගන්න බැරි වෙනවා. එතකොට හිතනවා නේ මම මෙච්චර යම් යම් ශිල්ප දන්න කෙනා කායික ශක්තිය තියෙන කෙනානේ බලන්නකෝ මට වීර්ය නැති වුණානේ කියලා ඒ වීර්ය නැති වැක්කිරෙන ඉරියවට ගියාට පස්සේ හිත කම්ප වෙන්නේ නැත්තම් ඒකට කියනවා වීර්ය බලය කියලා. වීර්ය අඩුණයි කියලා හිත කම්ප නොවෙන්න පුළුවන් තරමට මේ වීර්යයත් එක්ක හැප්පිලා හැප්පිලා තේරුම් ගත් එක්කනට කියනවා කුසීතේ න කම්පති ඉති වීර්ය බල. ඊට පස්සේ කියනවා පමාදේන කම්පතිටි සති බලං කොච්චර අප්‍රමාද වෙන්න ගියත් අපේ හිත එකපාරට ප්‍රමාදයට යන මේ ආනපන ඉන්නකොට බැදුරටත් නොකිය හිත යනවා සද්දෙට ඕන් වේදනාව ඕන් හිතවිල්ලට ඉතින් එතකොට පශ්චාත් නැවත එනකොට හරී ලැජ්ජාවෙන් එන්නේ මම අදිෂ්ඨාන කරගෙන ගියේ මේ හුස්ම ටිකක් දිගට බලන්නම් කියලා අදිෂ්ඨාන කරගෙන ගියේ මම දැන් මෙතන ඉන්න ඉරියව්ව බලන්නම් කියලා බලනකො ඒක ඔච්චර සියදී හිත ගියානේ සද්දට වේදනාවට කියලා පශ්චාත්තාප වුණොත් එයාට නැවත අරමුණට හිත ගෙනල්ලා තියන්න අන්දබන්දයි. පශ්චාත්තාප වෙන්නේ මේක තමයි සතිය හැටි කරනවා. මගේ යුතුයකම තමයි නැවත ගෙනල්ලා අරමුණේ තියනවා කියන මේ මීමන්සා බුද්ධිය පිපෙන්න නම් ඒ සඳහා ක්‍රමසහවිදි අවබෝධ වෙන්න නම් අසත්‍යමත් උනායි කියලා ප්‍රමාදයට වැටුනායි කියලා පමා නොවි ඉන්නවා නම් ඒකට කියනවා සති බලය කියලා. ඊට පස්සේ වික්ඛිත්තේන කම්පතිටි සමාධි බලං හිත පුවක් කිත්ත ගලේ ගවගේ නන්නත්තර වෙලා යනවා. මොන්න විදිහෙන්වත් අරමුණකට කිට්ටු කරන්න බැරි මට්ටමට යනවා. එතකොටත් ඊට ඉස්සල දවසේ හොඳට සමාධියක් තිබුණ එකනට වහ කණ්ඩ හිතෙනවා. අයි හත් දෙයියනේ මෙච්චර ලස්සනට හදාගත්ත හිත අද නිකන් වීදුරු ගහන්න පොළවේ ගහුවගේ කුඩු කුඩු වෙලා ගිහිල්ලා. නමුත් එයාට මීමන්සා බුද්ධිය තියෙනවා නම් තේරෙයි මෙතන දැන් කැඩිලා තමයි. නමුත් නැවත පටන් ගන්න කිසි බාධාවක් නැහැ. මේ තීන තැන ඉඳලා පටන්ගෙන ගියොත් ආයෙසර සමාධිය හදන්න පුළුවන්. මේ සමාධිය කැඩුණට නැවත හදන්න පුළුවන් බතුව කැඩෙන්නේ නැහැ. තමත හදන්න පුළුවන් ගතිය කඩන්න කාටවත් බෑ. කියලා මීමන්සා බුද්ධියේ එන්න නම් සමාධිය කැඩුණයි කියලා වික්ෂිප්ත භාවය ආවයි කියලා කම්ප නොවි ඉnderන එක. ඒකට අවිජ්ජායන කම්පතිටි පඤ්ඤා බල. Tamanda අම්මු මිත්‍යා දෘෂ්ටියක් එනවා. එහෙම නැත්නම් අවිද්‍යාවක් එනවා. ඒකවල හොඳටම මේ Taman දන්න ධර්ම වලට විරුද්ධව හැසිරෙනවා. ඒතර කල්පනා වෙනවා මේ බොන මිනිසුන්ට බැලලා ඇති වැඩේ මොකද්ද? කුඩු ගහන මිනිසුන්ට බැලලා ඇති වැඩේ මොකද්ද? සූදු කෙල්ල මිනිසුන්ට බැනලා ඇති වැඩේ මොකද්ද? ස්ත්‍රී දූර්තයට වැඩි මිනිහට බැනලා වඩා දැන් මගේ හිතත් පිට ගිහිල්ලානේ. චිකේ මම මේ පන්තිල් ලකින මිනිහෙක් නේද? භාවනා කරන මිනිහෙක් නේද? මටත් මේ මොකද උනේ කියලා ඒ අවිද්‍යාව සහිත පුද්ගලයෝ කරන වැඩ Taman තුලින් සිද්ධ වෙච්චාම ස්වභාවයේ හුඟ දෙනේ පශ්චාත්තාප වෙනවා. සාරිපුත්‍ර සාංශ කියනවා පශ්චාත්තාප වුණොත් පුතෝ ඕකාය නැගිට ගන්න තියෙන ඥානෙ පහළ වෙන්නේ ඕක නැගිටලා ගන්න ඥානෙ පහළ වෙන්න නම් පශ්චාත්තාප නොවී හිටපන්. එතකොට අපිට ගොඩ එන්න පුළුවන්. ඒකට කියනවා අවිජ්ජායන කම්පතිටි ප්‍රඥා බල. බුදුජානනාංශේ නාලන්දාවේ ඉඳලා වඩිනකොට පිටිපස්සේ සංජේ පරිබ්‍රාජකගේ ගෝලියෙක් එයාගේ ගෝලියෙක් එක්ක යනවා සංජය පරිබ්‍රාජකයා ගෝලයා දිග්ගටෝම බුදුහාමරන්න බයිනවා. ඒ මොකද මේ සංජය හිටපු හොඳම ගෝලියෝ දෙන තමයි මේ මොගල් මොගලන් මහරහතන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දෙන්න බුදුහාම හොරකම් කරගත්තා. ඒ නිසා මේ මනුස්සයා දිගටම එයාගේ අතවැසියා කියනවා අනේ බුදුහාමරණේම දොස් කියන්න එපා. කවදාකවත් එහෙම කරන කෙනෙක් බුදුහන්ට අරහං ආදී ගුණ තියෙනවා කියලා. ඉතින් මේ කට්ටිය දවල් 30 බනිනවා රෑ 30 බනිනවා. ඉතින් පිටිපස්සෙන් එන හාමුදුරුන්ට හරි කන්දොස් කිරියාවක් මේක අපේ සාස්ත්‍රුන් වහන්සේට බයිනවා. පස්සේ රාත්‍රියේත් මේ මිනිස්සු ඒ ඒ රිප්පොලේමයි ලගින්නේ. ඒත් බයින. ගුරා බයිනවා උපස්ථායක කියනවා එහෙම කියන්න එපයි කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ සංඝයා ගිහිල්ලා කියනවා. අවසරයි ස්වාමීන් අපිත් එක්ක ආව මේ පිරිවැජියා දිගටම ඔබ වහන්සේට බැන්නා. යගේ උපස්ථායක ඔබ වහන්සේ ಗುಣ කී කියාවා. ඒක බුදුරජාණන් මේක ಗುಣ කී මෙයා ಗುಣ කියනකොට සහ ගෝලයා ස්තුති කරනකොට උඹලගේ හිත වෙනසක් වුණාද? බුදුහාමරට බැන්නයි කියලා හිත නරක් වුණාද? හිත නරක් වෙච්ච හින්දා නෙමෙයි නඩු කතා කරන්නේ. ඒතර බුදුහාමර නරක් වෙච්ච හිතට බුදු ගුණේ ඇත්තද නැත්තද කියලා දැනගැනීමේ ශක්තියක් තියෙනවා. දැන් නරක වෙච්ච හිතට තේරුම් ගන්න බෑ කියපු දේ ඇත්තද නැද්ද එහෙනම් යක්ෂයෝ අත බුදුහාමරන් එහෙම කියන්නේ නැතුව ඇති ඉතින් මම මෙහෙම කියනවා ඉතින් ඒකට ගණන් ගන්න එපා උඹනි දැන් හිත නරක කරන තියෙන්නේ උඹට බෑනේ දැන් ඉතින් බුදුහාමුදුරු කියපු දේ ඇත්තද නැද්ද කියලා බලා ගන්න බෑ. උඹ හිත නරක වෙලා. මගේ ගෝලෙක් මට බැන්නයි කියලා හිත නරක කරගන්නවා නම් ඒක මගේ ගෝලෙක් නෙවෙයි කියලා බුදුහාමුදුරු ලස්සනට ඉරක් ඇඳලා පෙන්නනවා. බුදුන්ඩ බැන්නයි කියලා ගෝලෙක් හිත නරක කරගන්නවා නම් එයා බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. ඒ හතුර කරන්න ඕන දේ වෙලා ඉවරයි මෙයාට දැන්. හිත නරක වෙලා. ඒ වගේම මට ස්තුති කරනවායි කියලා උදම්මනනවා නම් උදම්මනච්ච හිතට පුළුවන්ද කියලා අහනවා මේ මාසේ කියපු දේ ඇත්තද නැත්තද කියලා විනිශ්චය කරන්න. උදම්මන්න හිතර කරන්න බෑ. ඒක සංඥා කියනකොට කියන ඒක නිසා මගේ ಗುಣ කිව්වට උඹලා නිකන් පාටි දැමමට උඩ දැම්මට ඒක උරගා බලන්න පුළුවන් ශක්තියක් එන්නේ නැහැ උද්දාමයටපත් උනාට පස්සේ. ඒ නිසා මෙවදියා මදහත් ඉතින් බැලුවා නම් මේ මිනිස්සයා බුදුහාමරණ නැති ගුණයක් කිව්වා. නැති අගුණයක් කිව්වා කියලා විනිශ්චය කරන්න පුළුවන්. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරනවා අවිද්‍යාව හිතට ආවත් ඒ ගැන පශ්චාත්තාපෙයිත හිතට ඒට පිළියම් හොයන්නත් බෑ වෙච්ච වැරද්ද ප්‍රමාණ කරන්නත් බෑ ඒ කිරීම ඒ දෙකම කිරීමේ ශක්තිය ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා ඒකට නැගිටින්න දෙන්නේ නෑ හිතනරක් වෙච්ච නිසා හිත පශ්චාත්තාප වෙච්ච නිසා හිත උදම්මන නිසා ඒ නිසා මේ මේ විදියට තනිච්ච ප්‍රඥා බලය තමයි ඊට පස්සේ ධම්මවිජේ සම්බොජ්ජංග බාඩපත් වෙන්නේ. ඒ නිසා ප්‍රඥා බලයට යනකොටම කෙනෙකුට තේරෙනවා අපි කොච්චර ගුණවන්ත වුණත් නැත්නම් මේ සද්ධාවන්ත වුණත්, වීර්යවන්ත වුණත්, සතිමන්ත වුණත්, සමාධිවන්ත වුණත්, ප්‍රඥාවන්ත වුණත් සද්ධාව ඉතාම අඩු තත්ත්වයට අපිටපත් වෙන්න ඉඩ තියෙනවා. වීර්යය ඉතාම අඩු තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. සතිය ඉතාම අඩු තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. සමාධිය සම්පූර්ණ වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව අවිද්‍යාවෙන් බහ ගන්න ඉඩ තියෙනවා. ආන්න මේ වගේ වෙලාවල් වල පශ්චාත්තාප නොවි සිටීමේ ශක්තියට කියනවා ධම්ම විචය කියලා. අන්න එහෙම වෙලාවට නොසැලෙන මනස තියෙනවනම් වහාම මේක පිළියම් කිරීමේ ඥානයක් එනවා ධම්ම විචයක් එනවා. කලබේ වෙච්ච හිතේ කවදාකවත් ධම්ම විචයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරදරින එක වළක්වන්න අපිට බැරි නම් කරදර පැමිණිච්චාවයි හිත කරදර ගන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියනවා main thing is not to worry කියලා. මේක පරිපාලනයේදී නායකයා අතින් අනිවාර්යම විය යුතුය. යුද්ධයක් මෙහෙවනකොට අනදෙන්නිල ධාරියා සැලෙන්ඩ නරකයි. සැලුනොත් මුළු හමුදාම ඉවරයි. එනිසා යාළඟ තියෙන්න ඕනේ ඒ නොසැලෙන ගතිය එතකොට එයාට යුද උපක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්, හමුදා පාවිච්චි කරන්නත් පුළුවන්, වැස්සවුව පාවිච්චි කරන්න පුළුවන්. ඔළුව නරක් කරගත්ත මොකුත් කරන්න බෑ. ඒ නිසා යෝගාවචරයා මේ ඉඳගෙන පරියංක භාවනා ඉන්න වෙලාවේදී ආනාපානේ දාලා තිබුණාට මේ 100 100ක්ම ආනාපානේ ඉන්න ඕනේ 100 100ක්ම සතියේ ඉන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ගන්න ඒ මූලික වැරදි අදහස් භාවනා නොකරන මනුස්සය කවදාවත් සුද්ධ වෙන්නේ නැහැ. භාවනා කරන එක න තේරුම් ගන්න මේ කොච්චර උත්සාහ කරත් කොච්චර ඊයේ හරි ගියත් මේ ආනාපාන හිටින්නත් පුළුවන් නොහිටින්නත් පුළුවන්. හිටියොත් මනසිකාරය යොදවන එක විස්තර බලන්න. නොහිටියොත් වෙන අරමුණකට ගියොත් ඒ අරමුණ අල්ලගෙන සතිය පිහිටවන. ඉරියව වෙනස් වුණොත් වෙනස් වෙන ඉරියව මත සතිය පවත්තනවා. ආනේ විදියට මේ Taman ළඟ තියෙන මේ හැකියාවල් පාවිච්චි කරන්න ගත්තොත් අපි ඔක්කොටම තියෙන සමාකාර හැකියාව. කිසිම කෙනෙක් වැඩි අඩුපුර ගතියක් නැහැ. ඒක අපි දන්නේ අපි හිතන නෑ නෑ අරයට නම් ඒක උප්පත්තියම තියෙනවා යාට මේ අභිඥා ඥාන තියෙනවා කලයුත්ත වැටහෙනවායි කියලා. කලයුත්ත වැටහෙන්න නම් ප්‍රශ්නේ දිහා බොහොම නිවිච්ච මනසකින් බලා ඉන්න පුළුවන් නම් ඒ බලාන ඉන්න ගතියට ඊට දින එකට සතිය කියනවා. බලා සිටීමට පස්සේ ඒකට මතුවෙන උත්තර ටිකට කියනවා ධම්මවිචය කියලා. එහෙම නැත්නම් අරමුණට හිත යොදලා අරමුණත් එක්ක හාද වෙන ගතිය කියන විතක්කේ කියලා. ඒ හාදගතගත් අරමුණේ ස්වභාව ලක්ෂණ බැලීම භාව ගති රස බැලීමට කියනවා විචාර බුද්ධිය කියලා. ඒ නිසා අරමුණට හිත දාන්නත් ඕනේ, දාපු අරමුණේ රස බලන්නත් ඕනේ. ආන්නේ දෙක කරන්න පටන් අරගත්තොත් මේ පුංචි සත්ක්‍රියාව දවසින් දවස ටික ටික වැඩි වෙනවා නම් අපිට මේ විශ්වගත ඥානයේ සියල්ලම නැත්නම් මානව මනසකට ගන්න පුළුවන් ඥාන සියල්ලම අප කරා එන්න පොරොත්තුව බලන ඉන්නවා අපේ හිත මේ විතක්ක ਵਿਚාර දෙක හරියට යොදා ගන්න දන්නවා. ඒකට සාමාන්‍ය දල වශයෙන් කීත හැකි අරමුණට හිත නැංවීම මේ විතක්කය ඒකට කිට්ටුවෙන් යනවා මානසිකාර කියන චෛතසිකයත් ඈත ඉඳලා උදව් කරන චේතනාව කියන චෛතසිකයත් එව්වටි කෝනේ සතියට. සතියට අපි දැනගන්න ඕනේ මේ කරදරයක් වෙනකොට මේ අරමුණට ගියොත් කෙලස් නැහැ. මෙන්න මේ පැත්තට ගියොත් කෙලස් දැන් කෙලස් තියෙනවා. දැන් කෙලස් නැහැ කියන එක දැනගන්න එළඹ සිටින ගතියට සතිය කියන. ඒ දැනගත්තට පස්සේ ඒකට පිළියම් හොයන ක්‍රමය ප්‍රතිශක්තියක් ගන්න ක්‍රමයට ධම්මවිචය කියලා කියනවා. ඒ නිසා ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක තියා විසුද්ධ මනසකින් මෑත් කරගත්ත හිතකින් ඒ ප්‍රශ්න දිහා බලන්න නම් බුදුසසුනේ දහසකුත් එකක් ක්‍රම උසස් වොජ්ජංග මට්ටමට ගිය යෝගාවචරයට උගන්වනවා එන කරදරයක් හිරිහරයක් ලාභයක් සත්කාරයක් එනකොට බොජ්ජංග මට්ටමට දියුණු නම් මනස මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි මේක හේතුඵල ධර්මයකින් ආපු දෙයක් එනිසා මං උදම්මන්නටත් නරකයි පශ්චාත්තාප වෙන්න නරකයි කියලා කීත හැකියි නමුත් බොජ්ජංග මට්ටමට හිත දියුණු කරපු නැති කෙනාට මේක නිකන් වචන ටිකක් විතරයි මේ කිවට හරියන්නේ නැහැ. බොජ්ජංග මට්ටම දියුණුවාට පස්සේ එයාට මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන එක පුදුමාකාර ගැඹුරක් පටිච්ච සමුප්පාදයක් හේතුඵල ධර්මයක් ඉදප්පච්චේතාවයක් තේරුම් කළ දෙන්න පටන් ගන්නවා. ඉතින් එයා ඒ බුදුහාමරක වචන තේරුම් ගන්න එකයි එතෙන් භාවනා කරපො නැති එක්ක නාමේ පොතේ පතේ වල කටපාඩම් කරලා ඉගෙන ගන්න එකයි ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා බොජ්ජංගං මේ ධම්මවිචේ සම්බොජ්ජංගං කෝ භික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසකාණු පස්සේ ඒ වැවෙන බොජ්ජංගේ දිහා බලන්නේ බොහොම විවේකීව මේ මගේ බොජ්ජංගය මේක නැති නිසා මම පශ්චාත්තාප වෙනවා කියලා මේ බොජ්ජංග ධර්ම Tamange බුද්ධියට සින්න කරගන්න යන්නේ නැහැ මේ හේතුඵල ධර්මද කියන බොජ්ජංග වැඩෙනවා. ඒක මේ ධර්ම ප්‍රතිපදාවක්. මම දැන් ඉන්නේ එතන කියලා දැනගන්නේ බොහොම විවේකීව මේ බොජ්ජංගාවයි කියලා සතුටු වෙන්නෙත් නෑ. වඩා ගන්න බැරි වුණ කියලා පශ්චාත්තාප වෙන්නෙත් නෑ. විරාගනිසිතං ඒ බොජ්ජංග ධර්ම පිළිබඳ රාග කරන්න යන්නේ නෑ. අරයට නෑ මට විතරයි තියෙන්නේ මම ලොක්කා කියන්නේ යන්නේ නිරෝධ නිසිතම් මේ බොජ්ජංග ධර්මයක් මෙච්චර වඩලා දෙකක් දවසකට නැති වෙනවා ක්ෂය වෙනවා වැය වෙනවා. ඒ නිසා නිරෝධ නිශ්චිතං පටිනිස්සග්ගානුපස්සී මේක අතහැරියේ නැත්නම් බොජ්ජංග ධර්ම අතහැරියේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්න බෑ. එතෙන් යන්න මේක ඉනිමගක් වුණාට ඒක අතහැරලා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා මේකත් මට අතාරින්න වෙනවා කියලා විවේක නිසම් විරාග නිසම් නිරෝධ නිසම් පටිච්චසමුප්පාදන පස්සේ කියලා ඒ බොජ්ජංග මට්ටමන දියුණු වෙච්ච එකනට තව මන්ත්‍රයක් තියෙනවා. එහෙම නැත්නම් කියනවා ඒතන් සන්තන් ඒතප්පනිතා යද්දන් උපේක්ඛා අපි හිත ආනපාන හිටියයි කියලා හිතමු. දැන් අද තුන්වෙනි දවස් හතරවෙනි දවස් නිසා උඟ දෙනකොට ඒක අද්දක් ගන්න අවස්ථාව එන්න ඇති. අරමුණේ හිත හිටිනවා. ඒ අරමුණේ හිත හිටිනකොට සතිය හොඳට එලිබිලා තියෙනවා. ඒකේ රසයක් හෝ නීරසයක් නැහෙනේ. අරමුණේ හිත හිටියයි කියලා මහා සන්තෝෂ වෙන දෙයක් නෑ. කොහොමදක් තිබුණ හුස්මනේ. කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. මොකද මේ ප්‍රයත්නෙන් ප්‍රයෝගයෙන් ගත්ත දෙන්නේ. ඒ නිසා අරමුණේ හිත පවතිනකොට මනාපමනාප රස නීරස නැහැ. මේකෙන් හිත පිට ගියයි කියන්නේ සද්දෙකට ඔන්න ගිය ගමන් අමනාපේ පහළ වෙනවා. ඒ තමන් ප්‍රිය කරන හොඳම ගායිකාවගේ ගායකගේ සද්දයන් නම් මනාපේ පහළ වෙනවා. එතකොට දැන් දන්නවනේ අර උදාසීන උපේක්ෂක මනසක ඉඳලා සද්දේ නිසා ඒක පාරට මගේ හිත මනාපමනාප සහිත තැනකට වැටුණා. දැන් හිත සැලෙනවා කොට දාපු මාළුවෙක් වගේ. දැන් ඊට ඉස්සලා ආනාපානේ ඉන්නකොට බොහෝම නිස්තලංසව අරමුණේ හිටියා. ආනාපානේ ඉන්නකොට නාසිකාග්‍රේ මේ හුස්ම වායෝ පොට්ටබ ධාතු වැඩිලා මේ කාය ප්‍රසාදේ හිත තිබ්බේ. දැන් ඒක පාරට සද්දයක් ඇවිල්ලා සෝත ප්‍රසාදෙට හිත ගිහිල්ලා සද්දෙට හිත ගිහිල්ලා එක්ක මනාපමනා පහළ වෙලා. ඉතින් මේක ඉන්නකොට ටික වෙලාවක ඕන යෝගාචර මතක් වෙනවා. යකෝ සිල් අරගෙන මේ නිදර නිසන්නවනේ භාවනා කරනවා මේ නන්දාමාලිගේ හින්දු අහනවා කියලා ඔන්න හිත දෙස් දෙනවනේ. එතකොට හිත ආපහු ගන්නවනේ, ගන්න වෙනවනේ, එනවනේ ආනාපානෙට. අන්න එතකොට බුදුහාම කියනවා මෙනෙහි කරන්න කියලා ඒතන් සන්තං ඒතම් පණිදං උපේක්ඛා මේ ඇතිවෙච්ච හින්දුව නිසා මතුවෙච්ච මනාපමනාපේ දෙක ගොඩ දාපු මාළියෙක් වගේ තැලිල්ලක් ඊට වැඩිය හොඳයි අර හිටපු ආනාපානේ මේ සාන්තය මේ ප්‍රණීතේ එනම් තිබිච්ච උපේක්ෂා කියලා කැළඹිච්ච මනස නැවත ගෙනලා තැම්පත් කරන්න වේදිකාවක් යාට තියෙනවා වේදිකාවට ගන්නේ මූල කර්මස්ථානයේ හිත පවතිනකොට තියෙන උපේක්ෂාව. එහෙම නැත්නම් ඒතං සන්තං ඒතං පණීදං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්කවේ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා විරාග සංඥා නිරෝධ සංඥා කියලා දස සංඥා සූත්‍රයේ තවත් ක්‍රමයකට බුදුහාමුදුරු පෙන්නනවා ඒ හිත කැළඹෙන එක වළක්වන්න එපා කැළඹුණාට පස්සේ මේක ආපහු ගෙනල්ලා අර නික්ලේශී තන නිර්මල තන ප්‍රතිපදාව දියුණුවච තැනට ආපහු ගැනීම සඳහා කරන සියලු ප්‍රයත්න ධම්මවිචේ සම්බොජ්ජංග. පශ්චාත්තාප වුණොත් ඉෂාද බඳගෙන ඇඬුවොත් එයා මූල ධර්මවාදියෙක් වෙයි සුචරිතවාදියෙක් වෙයි. එයාට මං කියනවා බුද්ධ ඝංකාරයෙක් කියලා. නමුත් පිට ගියාට පස්සේ නැවත ගෙනලා අරමුණේ පිටන්න පුළුවන් එකට මං කියනවා බුද්ධ ධර්මයේ කරන කෙනෙක් කියලා. ඒ නිසා අද ලෝකේ මේ බුද්ධ ධර්ම කියන්නේ මොකද්ද බුද්ධ ධර්මය මොකද්ද කියන එක වෙන් කරගන්න බැරි නිසා අබෞද්ධයා විඳින්න නැති විශාල කටුකොහලක පැටලා ඉන්න බෞද්ධයා. ඒ මොකද මේ බෞද්ධ නායකයන් විසින් අපි ආගම අනුරූප කරලා සිංහල බුද්ධ ධර්මයක් අපිට උගන්වනවා. ඒ නිසා අපේ විමසුන් නුවණ 100%ක්ම කාබාසිනියා වෙලා. හැබැයි කාබාසිනියා කරන්න බෑ. Taman නොදන්න නිසා. ඒ නිසා මේ අපි මේ වගේ වැඩමුළුවකින් කරන්න හදන්නේ ඒ විදියට පශ්චාත්තාප වීම <clears throat> සදාචාරය කියලා හිතුවට සදාචාරවාද හදන්න ගියාට එක චිත්තක්ෂණයක දැනගත්තොත් <clears throat> පශ්චාත්තාපේල වැඩක් නෑ. ඔකට කළ යුත්තකරනද නැවත පුළුවන් ඉක්මනට ගෙනල්ලා <clears throat> නිර්මල තන නිසා මේ නික්ලේශී තන පවත්තන්න ඒ සඳහා නුවණ ඔබට තියෙනවා. ඒක කරුණාකර ක්‍රියාවත් කරන්න. පශ්චාත්තාප වුණොත් වෙන්නේ නුවණ නැති වෙනවා. නුවණ අන්ධ බන්ධ වෙනවා. ඒ නිසා මේ නැවත මේකට ගැනීමට අවශ්‍ය නුවණ කඩේට යන්න ඕනේ නැහැ, සුපර් මාකට් එකට යන්න ඕනේ නැහැ. ඒක නැති වෙන්නේ අන්ධමන්ද වෙන නිසා අන්ධමන්ද වෙන්නේ නැති වී බැන්තිව නැවත හොඳට විවේකීව අර අරමුණේ ගෙන නැත කරන්න දැන් මුගාක් වෙලාවට දවල් අද සාකච්ඡා කරපු ප්‍රශ්න වල කියුණා. ඒ වගේ කලබලයක් වෙනකොට මේ මම දැන් මෙතන ඉන්නවා කියන ඉරියව්වට හිත ගේනවා. ඇවිදින වෙලාවේදී මම දැන් තක්මන් කරනවා කියන මේ බොහොම ගොරෝසු ඉරියව්වට හිටගෙන. ආන ඕකට කියනවා නෙමෙයි නැවත මෙතෙන්ද ගෙනල්ලා ඒක නික්ලේශී තන නතර කිරීමට අවශ්‍ය සියලු ක්‍රම වේදයට කියනවා ධම්ම විචේ කියලා. ඒකට විචක්ෂණ බුද්ධියක් ඕනේ දැන් ඉන්නේ අවුලක. පශ්චාත්තාපෙලා අඬ ඉතාලත බඳගෙන අඬ ආව ගාල වැඩන්නේ. කොච්චර ඉක්මනට උඹට නැවත ගිහිල්ලා අර මූල කර්මස්ථානේ නැත්නම් අපි කො ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලලා කවදා හෝ යෝගාවචරයට තේරුනොත් දැන් නම් කරගන්න බැරිුණත් කල යුත්ත මට තේරෙනවා කිව්වොත් ඒකට කියනවා සුවිමුත්තං චිත්තං දැන් යාගේ හිත මුඳුරක් කෙලස් තියෙනවා කරදර වෙන්න ඉඩ තියෙන හැබැයි කරදර වෙච්චාම මෙන්න මේක සතිපට්ඨානයේ ගෝචර භූමිය බව දාන්න මේක ආරක්ෂක ස්ථානයේ බව දාන්න මේක ക്ഷേම භූමිය බව දාන්න මේක නික්ලේශී පෙනන බව දාන්න මේක නිර්මල තන බව දාන්න. මේ නිර්මල තැනට ගෙනත් යන්න අඬහව ගාකට හිටියට වැඩන්නේ කළ යුත්ත කරන්න. ඉතින් ඒකට නිකන් විහිළු කතාවක් කියනවා මේ ඉස්සර ගංගෙවල් වල මේ ගංගෙවල් නෙවෙයි වට කියන්නේ ඉතින් බැද්දේ කැලේ එලි කරලා ගෙවල් ටික ඔක්කොම එක ළඟ මැඩුමේ හදාගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ වනසත්තුන්ගෙන් බේරෙන්න ඕන නිසා ඊට වටේට හරක් බඳිනවා ඊට පස්සේ එළුවෝ ඊට පස්සේ කුකුලෝ එහෙම එහෙම වැටවල් දාගෙන මැද තමයි ජීවත් වෙන්නේ. ඒක මැද මිදුලේ තමයි ඉතින් ඔක්කොම කටයුතු කරන්නේ. ඒ ගෙවල් ටිකට නායකයාට ගමේ රාළට ගම රාළ කියලා කියන්නේ. ඉතින් එක දවසක් ගම රාළ දවල් වරුවේ ඇවිල්ලා තිනවා මේ අඹු සිඟිත්ත බලන්න මොකක් හරි හදිසියක් වෙන්න ඇති. අනික් කට්ටිය හේන් වල වැඩලු. ඉතින් අඹුව එනකොට මේ හාල් කර කර ඉඳද්දි මොකක් හරි ගෙත ලිපගිනි ඇවිස්සලා ඒ ගමරාල්ගේ ගේ වහලෙට ගිනි ගිනි ගත්තලු. ගිනි ගන්නකොට ගමරාල ගෙමැද්දට පැනලා කෑ ගහනවලු. පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා මගේ ගෙට ගිනි ගත්තෝ මගේ ගෙට ගිනි ගත්තෝ පිරිමි කෙනෙක් වරලා කියලා. මොකද ගමරාලට පුරුද්දම මේ වැඩකාරයෝ දාලා වැඩ කරලා මිසක්කා මම ඉතින් ගෑණි කතර කරහෙන් ගැහවලු කමරාට කිව්වලු අයියකෝ තෝත් පිරිමේක් නේ කියලා. අම්මන්ඩි බලපංකෝ මට ඒක මතක නැති වුණානේ කියලා විජහාට කැසපොට ගහන ගිල්ලා ගින්දර නිමා ගත්තා. එතකොට තමයි ගමරාට තේරුනේ මේ අල්ලපු ගෙදර කතා කරනකොට මාත් පිරිමේක් කියලා. අපේ කට්ටිය හිතනවා මේ හිත පිට ගියාම බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගින්දර නිවලා දෙයි. එනතන වෙනම කර්මස්ථානාචාර්යවරයා ගාව ඇති මේ හංගගෙන ඉන්න එකක් මේ කෙලෙස් නැතිකරන්න හිත පිට යන එක නතරකරන්න ඒ අම්මන්ඩිට හෝ ඒ මිනිහට මතක නැහැ මමත් ගමරාල කෙලින් කියලා. ওই ගින්න නිවපන් ඉවරයි. උඹ නැගපන් වහලට ගාමුඩයක් ගහගෙන. අල්ලපු දෙට කෑ ගන්නවා පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා කියලා මූණට මතක නැහැ ඔහුගේ ලිංගය මොකද්ද කියලා. ඒක ගෑණි තමයි මතක් කරලා දෙන්නේ අයියකෝ උඹත් පිරිමියෙක් නේ කියලා. අපි හුඟ දෙනකොට වෙලා තියෙන්නේ මේ ආගම විසින් අපි කාටදෝ බාර දීලා අපේ විමුක්තිය. මේක දන් දුන්නාම හරියයි. මේක සිල් රැක්කම හරියයි. මේක සමති කරාම හරියයි. මේ කරදරයක් ආපු වෙලාවේදී ඒ කල යුත්ත කරන එකට තියෙන අපේ මේ මනුස්ස ඥාණය මේක අවුරුදු කෙල කෝටි ගාණක් පරිසරයට හැඩ ගැසීම හරහා ස්වභාවික වර්ණේ හරහා හැදිච්ච මනසක් තියෙන හැම කෙනාගේම. ඒක මේ මොලේ කොටු වෙලා නැතිලු. තමන්ගේ මොළයට මේ ඥානෙ කොට වෙලා නැහැ. හැම සෛලයකම තියෙන හැම න්‍යෂ්ටිකම තියෙන හැම RNA DNA අණුවකම සියලු දැනුම තියෙනවා. ඉතින් අපි හිතනවා නෑ නෑ කරදරයක් වෙච්ච ගමන් පේනයක් අහන්න යන්න ඕනේ නැකත බලන්න යන්න ඕනේ අතෙන්ද බුදු පූජා තියන්න ඕනේ මෙතෙන්ද පිරිත් නූල් ගැට ගහන්න ඕනේ මෙතෙන්ද සෙත් කවි කියන්න ඕනේ මේ හැම එකටම පෙරක දෝරුවපත් කරගෙන මොකද්ද මන් දැකට කියන තියෙන වචන නම නියෝජිත කරලාපත් කරගෙන අපි යමක් කරගන්න බැරි අඬු ගැඩිච්ච උන් වෙලා. මේ තන්නේ කර ආගමෙන් කරපු හුනියමක්. නැත්තම් ආගමේ පිම්පෙට්ටිය පිරෙන්නේ නැහනේ. එනිසා කියන කරදරයක් වුණොත්, ගෙදර මරණයක් වුණොත් පන්සල ගිහලා කියපන්. බබේ කමර පන්සල ගිහලා කියපන්. මගුලක් තියෙන පන්සල ගිහලා කියපන්. ඉතින් අපි ඒකට පුරුදු වෙලා බය ආදු වෙලා බුදුජානනාංශය මට තන සාධාරණ විශ්සකයක් තියෙනවා මේ මිනිස්සුන්ගේ මේ පව්කොන්තරත් බාර ගන්න ඒ ජන්තකම පන්සලට බාර දීලා නැහැ. බුදුන්ට අවශ්‍ය උනේ හැම කෙනෙක් ළඟ බුදු වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැම කෙනෙක් ළඟම මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා ඒක අවුස්සලා නෑ ඒක මේ කබඩාවේ පුස්කනවා ඒ මොකද හතරක් වෙච්ච ගම අරයගෙන් අහනවා මෙයාගෙන් අහනවා මේ පිරිත් කියනවා ජප මන්ත්‍ර ජප කරනවා ඒ හැම එකකින්ම කරන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ කුල්ලෙන් වහලා පැත්තක තිබ්බා වගේ. මේක හොඳට මතක තියාගන්න අබෞද්ධය ගාව නැහැ. අබෞද්ධ මිනිසුන්ට කිව්වොත් කරදරයක් ආපු වෙලාවේ හදිස්සිය නම් ඇවිල්ලා මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න නැත්තම් වෙන ඕන දෙයකට යන්න දෙන්න කියලා ඒ මනසට තියෙනවා ඒක තුල අසහනයක් නැහැ නේ. ඒකේ Tamanට හොඳට හිත වැඩෙන බව තේරෙනවා නේ කියලා. ඒගොල්ලන්ට තියෙනවා මේ අපිට උගන්ලා තියෙන ආණ්ඩුවෙන් නැත්නම් ජනමාධ්‍ය හරහා අපි මේ එක එක නියෝජිතයන්ට දෙන්න බුදුරජාණන්සේ විතරනේ මේ තමන්ගේ නායකත්වයේ තමන්ගේ මේ උපදේශකත්වයේ තමන්ට දීලා තියෙන්නේ කියලා මේ වගේ පුංචි ප්‍රශ්නක දිකිසි කෙනෙක් හොයන්න එපා උඹේ තියෙන විමසුන් නුවණ බලපන් කියලා කියනකොටම අබෞද්ධයට පුදුම ශක්තියක් පුදුම ගෞරවයක් පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා බුදුහාමුදුර කෙරේ බෞද්ධයන් නම් කවදාකවත් එන්නේ එයා හිතන්නේ කරදරේට කවුරු හරි ළඟ ඉන්න ඕනේ. උපස්ථායකෙක් ඉන්න ඕන ගමරාට පිරිමි කෙනෙක් හොයනවා. ධම්ම විචේ සම්බොජ්ජ <coughs> සම්බොජ්ජංගේ වැඩෙනකොට <coughs> මේකෙදි කියලා තියෙනවා <coughs> තමන්ටම ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවයි කියලා. ඒකට හුරතලියට කියන්න තියෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනකොට ඕනම කෙනෙකුට තේරෙනවා මම දැන් ඉන්නේ සවැත් නුවර ජේතවනාරාමේ සරුවච්චන් වහන්සේත් එක්ක එක්ක කියලා. එච්චරයි. මේ අවුරුදු 2600ක් වෙනස් වෙලා තියෙනවා. අවුරුදු 70ම ගාණක් ඈතක ඉන්නේ තේරෙන්නේ මේ බුදුරජාණන්සේ හිටියත් ඔච්චර තමයි මට කරන්න වෙන්නේ මේක. අපි මේ බුද්ධ ශාසනය යන්නදල්ලා මෛත්‍රී බුද්ධ ශාසනයට ගිහිල්ලා අපිට නිකන් ඉන්නකොට ස්කෝලර්ෂිප් එකට වගේ බුද්ධාගම හම්බෙයි මේ නිවන හම්බෙයි කියලා හිතුවට එතෙන්දිත් ওই ටික මම කරන්න ඕන. ඒ නිසා පස්සට දැන් මම වෙන්නේ සංසාරයක් කකා ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා ධම්ම විචේ අදහනවා නම් එකක් තේරෙයි. එකක් තේරෙයි මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයට ඥාන පරිමිකම නැහැ මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයට වැඩිමහල් බාලකෂණයක් නැහැ මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයට බුද්ධහගම් අබුද්ධහගම් ප්‍රශ්නයක් නැහැ. මේ ධම්මවිචේ සම්බෝධ්‍යංගයට පැවිදිද නැද්ද ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ධම්මවිචේ සම්බෝධ්‍යංග නැති හැම කෙනාම මේ කට්ටිවාදයකට අහුවෙලා. කට්ටිවාදයට අහුවෙච්ච කෙනා කියනවා අනේ මට නිවන් දකින්න ලේසියි. මේ අරණ්‍ය ගිහිලා පැවිදි වුණා නම් මේක හරියයි කියලා ඉතින් පැවිදි වෙන්න බැරි නිසා ඉතින් අඬහව ගගා ඉන්නවා. ධම්ම විචේ තියෙන ක්‍රම තමයි මේ සේර මාර්යාගේ ගුණ්ඩු ගොඩ පෙරක දෝරුකා. එතකොට ඒ තමන්ගේ හැකියාවන් මතු වෙන්නේ නැහැ. තමන්ගේ හැකියාවන් මතු කරගත්තාට පස්සේ තමයි ඉදිරියට යන්නේ. සංස්කෘත උගන්වන පොතේ මෙහෙම කතාවක් තියෙනවා. ඒක මිනිසෙක් හිටියලු ඉතාමත්ම ශ්‍රද්ධාවන්තව මේ ශිව දෙවියෝ අදහන ශිව භක්තිකේ ඊමණස කරත්‍ය බැඳගෙන ජීවත් වෙන්නේ බර කරත්‍යක් දවසක හොඳටම ගොම්මන් වෙලාවක බර කරත්‍ය ගිහිල්ලා රෝදයක් කෙරෙනවලු මඩ ගෝරුවක ඉතින් මේ මනස විජහාට අතපය හොදාගෙන ගිහිල්ලා එතනම ඉඳ එතන ගලක් ළඟ තියලා සිවලිංගයක් වගේ හදාගෙන දැන් වඳිනවලු වඳිනවලු වඳිනවලු පුදනවලු දෙයයන් ආසිට අනේ දෙයි හාමුදුරනේ මට දැන් රැය වෙන්නේස ගෙදර යනකොට මගේ කරත්තරත් දීපන් කියලා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ ඇත්තටම දෙයියෝ ඉතින් මට හරි සතුටක් අයින් ඊට පස්සේ කළ මෝඩ යක්ෂයෝ අර කරත්තෙට බර දීලා තල්ලු කරපියේ නැත්තම් කොහොද උක උඩට එන්නේ. එතකොට මම උඩට උදව් කරන්නම් කියලා. තෝ එළියට එල්ල හොදාගෙන මට වැඳ වැඳ ඉන්නකම් මම තොට උදව් කරන්නේ නැහැ. උඹ කරත්තෙටත් ගහලා ගොඩාන් ටිකක් ගහපන්. එතකොට මම උදව් කරන්නම් කියලා. අපේ කට්ටිය සීව දෙයියන්ට වැඳලා දෙයියෝ දෙයියෝ කරත් ඇදලා දෙයි කියලා හිතාන. මට පුළුවන් තල්ලුව මම දුන්නා නම් ගොනත් එක එකතුල වැඩේ කරගන්න තිබුණා මම ගොනා වෙනවා. මේක හැම ආගමකම හැම තැනකම පෙන්වන මේ ආගම ධර්මයේ මිනිස්යාගේ හැකියාවල් බාල්දු කරලා යාඥා කරන්න බඩගන අනේ අනේ හාන්දුන්නේ අනේ බුදුහාමුදුර අනේ දෙයි හාන්දුන්නේ අනේ අදවා බලස් බලාව දාරන්න මගේ මේ දුක අනේ මගේ දුවට බබෙක් හම්බ වෙන්න අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න අනේ මට රට යන්න වීසා එක හදලා දෙන්න ඔන්න දෙයියන්ගෙන් ඉල්ලනදී විලි ලැජ්ජ නැතුව මේවා බුදුන්ගෙනුත් ඉල්ලනවා දැන් බෝධි පූජා තියතියා පහන් මේ කල අරගෙන වටේ කැරකෙනවා මොකටද මේ? නිවන් දකින්නද? කිසිම තැනක බුදුහාමුදුරුවෝ කියලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක තැනකවත් නිවන් දකින්න මේ බෝධි පූජා තියන්න ඕනේ කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අටම පතුරු ගහලා බලන්න කොහෙවත්වත් පූජාවක් තියනවද කියලා. කොහෙවත් නැහැ. ඔය කරන හැම දෙයක්ම ඊට වඩා පහත් තුච්ච ආසාවල් ඉෂ්ට කරගන්න. එචි මේක දකින්නකොට මේ පටිච්ච සමුප්පාදයේ දන්න සුද්ධා මෙහි ඇවිල්ලා බලනවා මේ කට්ටිය හැන්දෑ වෙනකොට බෝගහ වටේ මේ කරන සෙල්ලමේ යට මොනවද තියෙන්නේ කියලා. මොනවද ඉල්ලන්නේ කියලා. ඒකල්ල කවුරු හරි ගිහලා පැත්තකල්ල භාවනා කරනවා නම් අරගොල්ල කියනවා අරයට කිසිම හැඟීමක් නැහැ තනියම නිවන් දකින්න අතර බලන්න තනියම භාවනා කරනවා එහෙමද බෝධි පූජාවක් කරන්න එපාද බිව්ව මේවා කරන්න එපාද කියලා අර මනුස්සයාට දොස් කියනවා මේ අතර මේ තරම් වෙනසක් තියෙනවා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ කවදා හෝ Tamanට මේක තේරුණාට පස්සේ මම හි මම වැඳලා කියනවා යාපු වෙලා කියනවා කිසිම ආගම ක්‍රමයකට අපිට ගැටෙන්න ඕන කමක් නැහැ. ඒ ටික ඒගොල්ල කරගත්තා මොකද ඒගොල්ලන්ගේ අදහස නිවන නෙවෙයි. බොජ්ජංගේ කියලා කියන්නේ Tamanගේ සියලු ප්‍රයත්න බෝධියට යොමු වෙච්ච වෙලාව. එතකොට ඔය අඬහව ගෑමනේ මොකක්වත් වෙන්නේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ විනුවට කරණ තියෙන අඬහව ගෑම තමයි එකම කුසල කර්මයේ ඒ වෙනුවට කරන්න තියෙන දේ කරපන්. ඒ නිසා අපේ ලොකු සාමයේ පොතේ ලියලා තියෙනවා. දන්න තැනින් පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න. දන්න තැනයි ඉන්න තැනයි හොඳ වැඩට හොඳටම ඇති. මොකද අපිට හම්බෙලා තියෙන වටිනා බුද්ධෝත්පාද කාලයක්. අපිට හම්බෙලා තියෙන වටිනා බුද්ධ ශාසනයක්. manussාත්ම භාවයක්. ක්ෂණ සම්පත්තියක්. සද්ධර්ම ශ්‍රවණයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රයක්. අවශ්‍ය නම් පැවිද්දත් මේ ඔක්කොමත් තියාගෙන අපි කාටද මේ අඬහව ගන්න. ඒ නිසා අඬහව ගෑවිල්ල නරක නෑ. අඬහව ගන්න ඕනේ පහත් දේවල් වලට. බෝධි අංගයක් පාටපත් වෙනකොට අඬහව ගෑමම තේරෙනවා. තමා විචින් තමන් නීච තත්ත්වයටපත් කිරීමක් නැත්නම් ආත්ම නිෂේධනයක්. අන්නේම කරන වෙනුවට කල යුත්ත මේකයි කියලා දැනගෙන කාගේ හරි උපදේශයක් ආදර්ශයක් නිදර්ශනය රූපයක් ගැතර කමන්නේ තමන් ක්‍රම කරන්න තියෙන ක්‍රම ටික කරලා බැලුවොත් එයාට කවදා හෝ මේ ස්ථානෝචිත ප්‍රඥාව කියන කලියුත්තේ වටිනාකම එනවමයි. අත නෑර දිගට කරගෙන යනකොට අද එක්කෙනෙක් මම දැකලා ලීලා තියෙන මේ වාක්‍යයක් මට කරන්න තියෙන ඔක්කොම જાති මම ඒ වෙලාවේ කරලා බලනවා. ඒකෝට සමාහට හරියනවා. හරියගේ නැතත් දිනුවා. හරියගේ නැතත් හිත සුවිමුත්තයි. ඒ නිසා මේ වගේ පිරිසක බලාපොරොත්තු තියන්න පුළුවන්. මේගොල්ලෝ මේ භාවනා කරන්නේ දුවට බබෙක් හම්බෙන්න නෙවෙයි කියලා මං හිතනවා. එහෙම නැත්නම් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔක්ක රට යන්න ඔක්කත් නෙවෙයි. ඒ නිසා මට අයිතියක් තියෙනවා බණින්. මේක බොද්ධියංගයක් බවට පත් කරන්න ඕන නම් ඒ ලාමක මිනිසු කරන දේවල් පුල්ලුවන් තරම් ඒගොල්ලන්ට කරන්න දීලා පැත්තකට වෙන්න. පැත්තකට වෙලා තමන්ගේ කටයුත්ත නිතරම බෝධියට සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම වලට බොජ්ජංග පැත්තට යන්න දවසේ චිත්තක්ෂණ කීයක් මම ඊයට වැඩිය අද අරගෙන තියනවාද කියන එක හැමදාම මනසිකාරේ පවත්තන ගියොත් යෝනිසමනසිකාරේ මේ හැම කෙනෙකුටම සතුට වෙන්න තරම් චිත්තක්ෂණ ප්‍රමාණය දවසට වැඩි කරන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් ලංකාවේ ලෝකෙවත් නැහැ. ආන ඒ දේ සපයා උපයා කටයුතු කිරීම සඳහා හැමගිනාගම ඥානෙ නැත්නම් යෝනිසමනසිකාරේ නැත්නම් ඒ උපාය මනසිකාරේ පත මනසිකාරේ වැඩෙනවනම් මම හිතනවා ඒ කෙනාට ඒ චිත්තක්ෂණයම Tamange හිතට තේරෙනවා මට මේ කරන වැඩේ ප්‍රයෝජන තියනවා කියලා. ඒකට තමයි පච්චත්ත ඥානය කියලා කියන්නේ. ඒක තමයි සාන්දෘෂ්ටික වාදය කියලා කියන්නේ. ඒක තමයි අකාලික දේ කියලා කියන්නේ කරනකොටම තේරෙනවා. ඉතින් සීළු දිනාටම මේ ධර්මය ඒ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පසිකෝ ඕපනයිකෝ පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤෝහි කියන ධර්ම කාරණා වටහීම පිණිස මේ ධර්ම දේශනාවත් ධර්ම මේ ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා